සරණයි. නිශාන්ත මහත්තයා මං ගන්නද ඔබතුමාට? නෑ ඔන්න කතා කරන්න. හරි මරි මට මේ දැනගන්න නිශාන්ත මහත්මය මං අර ඔබතුමා කියනා වගේ මේ ඇසින් කනින් එහෙම එහෙම දැන් එන අරමුණු මං හිතෙන් නවත්ත ගන්නවා මේක එතන එතන එහෙම මේක මේ හේතුඵල අනුව ඇති වෙලා හේතුඵලයකින්ම නැතුව යනවා කියලා මං ඒක හිතෙන් මේවා කරන ඒ මට ඒක හිතේ තැම්පත් වෙලා දැන් තරහ කියනකො මං එවල ඒක නවත්ත ගත්තට මට ඒක සැරින් සැරේ සැරින් සැරේ හිත ඇතුලෙන් මතුවෙනවා. මට මෙහෙම කියන්න තිබ්බේ මෙහෙම කියන්න තිබ්බේ කිය කියා මේ ඒක අර මගේ හිත මාත් එක්ක තර්ක කරනවා. මේ පොඩ්ඩක් ඉන්න මොකක්ද අර නවත්ත ගන්නවා කියන්න බලන්න මොකක්ද නවත්ත ගන්නවා කිව්වේ? ඒ කියන්නේ දැන් දැන් හිතන්නකෝ දැන් මට මට කවුරු හරි මොනවා හරි කියනවා කියලා මේ කියන්නේ බනිනවම කියලා. එතකොට දැන් මම ඒක මේක මේ හේතුඵලයක මේ ක්‍රියාවලියක් මේ පටිච්ච සමුප්පන්නව ඇති වෙලා නැති වෙනවා. මෙහෙම කියලා හිතින් මම ඒක මේවා කරලා ඒක කියන්නේ මම ඒක ඒක එතකොට මට නැති වෙලා යනවා මම ඒක අර හිත දිහා බැලුවාම ඊට පස්සේ ආය ආය අරක මට මතක් වෙනව නෑ මොකටද මම මෙහෙම හිටියේ මට බනින්නයි තිබ්බේ ආට එහෙම කියලා මට අර තියෙන්නේ ඔන්න බලන්න ඔන්න ඔන්න බලන්න ඒක තමයි අන්න දැන් ඔබතුමියට මෙහෙම තීරණා තියනවාද මේ ඇහෙන් කනෙන් නායෙන් දිවෙන් කයෙන් ඔන්න ඔය තාම ඔබතුමිය ඉන්නේ අවිද්‍යාවේ ඔව් මොකද දන්නද අවිද්‍යාවේ ඉන්නවා කිව්වේ තාම මේ බනිනවා කියන එක ඔබට එළියෙන් ඇහෙනවා කියන තැන ඔබ ඉන්නේ තාම ඒකනේ ආයි බයින්න ඕනේ කියලා ඉන්නේ ඒ කියන්නේ තාම කැඩිලා නැහැ හරියට සිද්ධිය ඒ කියන්නේ හරියටම ඒ කියන්නේ ඔබ දැන් ඒ කියන්නේ සුතමේ ඥානියේ ඉන්නවා. අහගෙන නමුත් තාම 100ට 100ක්ම ඔබ ලිහිලා නැහැ. එහෙමමයි කියලා. අන්න ඒකයි ඒක වෙන්නේ. එතකොට ඒකට මොකද දන්නවද කරන්න තියෙන්නේ? දැන් ඔබ ආයිත් හොඳට විදර්ශනා කරන්න, විපස්සනා කරන්න. කොහොමද විපස්සනා කරන්නේ? මෙන්න මෙහෙම. ඔබ බලන්න. ඔබ බලන්න දැන් ඔබට මේ දැන් ඇහෙන එක තියෙනවනේ. ඔව්. ඔන්න දැන් මේ ඇහෙන එක ඔබට කොහොමද ඇහෙන්නේ කියන්න කොහොමද? දැන් මං කතා කරන එක ඇහෙනවද උඹට කවදාකවත්? මං කතා කරන එක ඇහෙන්නේ මෙතෙන්ට විතරයි. හරිද? දැන් ඔබගේ ওই ෆෝන් එකකින් ඔය කතා කරන ෆෝන් එකකින් එන්නේ මොකද්ද? ශබ්ද තරංග ටිකන්නේ. ශබ්ද තරංග. ටීවී එකකින් එන්නෙත් එහෙමනේ. එහෙමයි. ටීවී එකකින් එන්නෙත් එහෙමනේ. එහෙමයි. දැන් ওই ටීවී එකකින් එන සද්දේ ඔය එන සද්දේ ඇතුලේ දැන් ඒගොල්ලෝ කතා කරනවා අපි අපි හිතමු ඒගොල්ලෝ කතා කරනවා මේ එක එක දේවල් ගැන. අපි හිතමු හොද්දක් වුණේවා ගැන කියලා. දැන් හොද්දක් ඔන්න හොද්දක් හදන හැටි දැන් ටීවී එකේ පෙන්නනවා. දැන් ඔබ බලාගෙනත් ඉන්නවා. ඔබ අහගෙනත් ඉන්නවා. එහෙමයි. කනක් තියෙනවා, ඇහක් තියෙනවා, මනක් තියෙනවා. ඕ. හරි. දැන් බලන්න ඔය ටීවී එකේ වැටෙන රූපවල හොඳට බලා ගන්න. ඔය ඔය දැන් හදනවනේ හොද්ද. ඔව්. දැන් ඔබට ඔය හොද්ද හදලා ඉවරයි කියලා හිතන්නකො හොද්දක් හදන හැටි කියලා දෙනවා. කොහොමද මස් කරියක් හදන හැටි. අන්න මස් කරිය හදන හැටි කියලා දුන්නා. දැන් ඔන්න බලන්න. දැන් ඔබට ඔය මස් කරියත් එක්ක පාන් කන්න පුළුවන්ද? බැහැ. ඔබට කන්න බැහැ. එතකොට ඒ කියන්නේ ඒකේ එහෙම දෙයක් නැහැ නේ. ඕ ඕ ආ ඒ එතකොට ඕ ඒකේ හදපු කට්ටියක් හිටියද ඒක ඇතුලේ දැන්? නැහැ ඒ නැහැ ඒ ඒ රූපවල කවුරුවත්ම හිටියද? ඔබට ගන්න පුළුවන් අය නෑ නේද? ගන්න නෑ නෑ නෑ ගන්න දැක්කද? එහෙනම් නෑ ඔබ එතන මස්කරියක් හදනවා කෙනෙක් ඉන්නවා අරයා හදනවා මේම හදනවා කියලා හිතපු තැනම ඔබ අහුවෙලා ඉන්නවා නේද මායාවකට. ඒ කියන්නේ ඔබ තනිකර මුලාවකට නේද අහුවෙලා ඉන්නේ. එහෙමයි එහෙමයි. අන්න ඔන්නේ හොඳට බලන්න. දැන් එතකොට ඔන්න ඔන්න බලන්න දැන් ওই සද්දේ තුල ඔබට ඇහුණානේ ආ මස් කරිය හදනවා. මේ දැන් හරි මේ දැන් මාළු මේ දැන් මේ මස් මේ විදිහට කපා ගන්න, පීය ගන්න. ඔය සද්දෙන්නේ ඔබතුමා ඔබතුමියට එන්නේ. එහෙමයි. දැන් ওই සද්දේ තුල පීයක් ආවද? නෑ, සද්දේ තුල නැහැ. ආ ওই සද්දේ තුලින් මස් ආවද? නැහැ. ඔය ඔය ඔබට ඇහිච්ච ඔය හදපු මස් කරිය ගැන දැන් කියනකොට ඒ මස් කරිය ආවද සද්දේ තුල? නැහැ නැහැ. හරි. එහෙනම් ඔන්න ඔබට පේනවා ද්‍රව්‍ය වස්තු කිසිවක් මේ සද්ද තුල නැහැ කියලා. නෑ. හරි. දැන් ඔය හදපු කෙනා ආවද සද්දෙත් එක්ක? නැහැ. නැහැ නේද? ඒ කියන්නේ සත්පුද්ගලියොත් එන්නේ නැහැ නේද? නැහැ. හරි. එහෙනම් මේ කතා කරන සද්දෙත් දැන් ওই ෆෝන් එකකින් ඇහෙනවනේ. එහෙමයි. ඔන්න බලන්න. එතකොට එතන සද්දයක් විතරයිනේ ඇත්තටම. ওই සද්ද තරංග ටිකක් විතරයිනේ. ශක්ති එහෙමයි. ශක්ති ස්වභාවයක් විතරයි උතන. දැන් ඕක ඇතුලේ මම ඉන්නවද? මං කතා කරනවද? දැන් මමද කතා කරන්නේ? නැහැ. එතකොට ඔය ඇහෙන සද්දෙ තුල ඔබ ඉන්නවද? නැහැ. ඔබත් නැහැ මමත් නැහැ ওই සද්දෙ තුල. එතකොට බලන්න සද්දෙ තුල ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගලියෝ හතර ඔය එකක්වත් තියනවද? නෑ සද්දෙ තුල නෑ. සද්දෙ තුල සද්දයක් විතරයි. සද්දය කියන්නේ ශක්තියක් විතරයි. අන්න බලන්න තරංගාංශ ශක්තියක් විතරයි. වෙන මොකක්වත් උතන ගන්න දෙයක්. හරිනේ. දැන් තේරුණා? නේ. එහෙනම් ඔව් ඔව් ඒක තේරුණා. අහගන්න. දැන් එතකොට බලන්න එහෙනම් ඔබට ඇවිල්ලා කනේ වදින්නේ කවුරු හරි බනිනවා කියලා සද්දයක්නේ. ඔව්. දැන් එතකොට කවුරුත් ඉන්නවද ওই සද්දය තුල බනින කෙනෙක්? නෑ සද්ද තුල නෑ. <laughs> එතකොට එන්න බලන්න. කනට ඇවිල්ලා වදිනවා සද්දේ. ඔබට නිින්ද ගිහිල්ලා තියෙනවා. ඔබ මේ මේ මේ සාකච්ඡාව අහන් යන අතරේ ඔබට නිින්ද ගිහිල්ලා. ඔව්. කන නැති වුණාද? නැහැ. සද්ද ඇවිල්ලා කනේ වදින ඇහෙනවද? නැහැ ඇහෙන්නේ. එහෙනම් කනට ඇහිලා නැහැ නේද? නැහැ. <laughs> හොඳට ගලව ගන්න. හොඳේ හොඳට ගලව ගන්න. ඔන්න ඔබ බලවල ඉන්නවා ටීවී එක. ඔබට නිින්ද ගිහිල්ලා. හ්ම්. හරිද? කෙනෙක් ඇවිල්ලා ඔබට හොඳටම නිින්ද ගිහිල්ලා ටීවී එක වැඩ ඔන්න ඔබගේ ඇහැ ඇරලා පෙන්නනවා. දැන් ඔබට පේනවද? නෑ මට පේන්නේ ඔබට නිින්ද ගිහිල්ලා. ඔබට මේ වෙන කිසිවක් හම්බ වෙන්නේ නෑ. එහෙනම් බලන්න ඇහැට පෙනෙන්න තියනවද ටීවී එක? නැහැ. ඔන්න බලන්න. එතකොට උදට හොඳට අහගන්න. එහෙනම් ඔබට මම පෙන්නන්නේ එහෙනම් කනට කන කියන්නේම කිසිම දවසක කිසිම දෙයක් අහලා දැනගත්ත කෙනෙක්ද? නැහැ නැහැ. ඇහැ කියන්නේ කිසි දෙයක් පෙනිලා දැනගත්ත කෙනෙක්ද? නැහැ නැහැ. අනේ හොඳටම බලාගන්න. ආයි නම් මෙතනින් යන්න එපා මේක ගලහ ගන්න නැතුව හොදේ. හොඳමයි. ඒකයි මම මේ කියන්නේ. මොකද මං ගාවට ආවොත් මං අරින්නේ ලීතියෙන් කෙනෙක්ව සුද්ධ කරන්න. හොඳද? එහෙමයි. එහෙමයි. ඒ කියන්නේ කොරළ පොත්තක්වත් තියන්නේ නැතුව සුද්ධ කරලමයි දෙන්නේ. හරිද ආයි එහෙමයි ඉතුරු කරන්නේ ඔන්න බලන්න මේ ඔන්න දැන් බලන්න එහෙනම් ඔබට කන කන කියන්නේම ඔබට කනක් තියෙනවා නම් ඒක මස් වලින් හැදිච්ච කනක් නේ ඔව් මස් කියන්නේ සතර මහා භූත වලින් හැදිච්ච එක ඒකට එහෙනම් සසර වසනා තුරාවට කවදාකත් අරයා කතා කරනවා මෙයා කතා කරනවා බනිනවා හොඳ කියනවා නරක කියනවා මේ වගේ කිසි දෙයක් ඔය කන දැනගෙන තියෙනවද කියලා බලන්න. නැහැ. කන දැනගෙන නෑ එහෙනම් මහත්තයා. කන නෑ. තියෙන්නෙම නිරෝධයකම නේද? කන ඒ කියන්නේ කන කියන තැන හිස්ම හිස්ම හිස් දෙයක් නේද? ඔව්. ඔව්. ඇහැ කියන තැනත් ඔව්. එහෙමමයි නේද? එකක් දැනගත්තාම අනිත් ඒවා ටිකත් ඒ විදිහටම ලේකා ගන්න. එහෙමයි එහෙමයි. මට ඒක හොඳට තේරෙනවා මහත්තයා. මම අර කණ්ණාඩියේ උපමාවේ සාකච්ඡාවට ඉඳලා මට ඒ ටික හොඳට ඔලුවට ආවා. අන්න හරි. එතකොට එහෙනම් කන කියන්නේම කණ්ණාඩියක් වගේම තමයි. ඇහැ කියන්නේම කණ්ණාඩියක් වගේම තමයි. නහය, දිව, කය මේ ඔක්කොම කණ්ණාඩි කණ්ණාඩි පහක් තමයි. දැන් බලන්න එහෙනම් කනට සද්දය ඇවිල්ලා දැනුත් වදිනවා. ඔන්න වදිනවා කන. හැබැයි කන දන්නේ නැහැ. කන එතන එතන බලන්න එහෙනම් කන දන්නේ නැත්නම් කනට නිමිත්තක් නැහැ. අනිමිත්තයි. කනට ප්‍රාර්ථනාවක් තියෙනවද මේ වගේ ශබ්දමයි ඇහෙන්න ඕනේ කියලා? නැහැ. අනිමිත්තයි. කනයි සද්දේ අතර කිසියක්ම දෙන්නට දෙන්න හම්බ වෙලා තියෙනවද මොනවාක්වත් කිසිම ආකාරයකින්? නැහැ. නැහැ. ශුන්්‍යතයි. එහෙනම් කන කියන තැනම තියෙන ශුන්්‍යත ස්වභාවය. අනිමිතයි අපනිතයි ශුන්්‍යතයි. ඒක යමක් අනිත්‍යයි අපනීතයි ශූන්‍ය තරම් ඔය කියන්නේ මොකද්ද? කන දීනේ නිවන් දැකලා. එහෙමයි. අන්න බලන්න. ඒ කියන්නේ නොහට ගන්නම ස්වභාවයක කන තියෙන්නේ. කන එහෙමයි. තියෙන්නේ සස්ස වසනා තුරාවටම නොහට ගන්නම ස්වභාවය. ඒ කියන්නේ කන කියන්නේ අසංකත ස්වභාවයක්. එහෙමයි. කනෙන් කවදාකවත් ලෝකයක් කවු වෙලා නැහැ. එහෙනම් කන කියන තැන ඔබ දැන් දකින්න කන කියන්නේම අසංකත ස්වභාවයක්. කවදාකවත් සංකතයක් වෙලා නැහැ. එහෙනම් නොහට ගන්නම ස්වභාවයක දැන් බලන්න වෙනදී. කනට ඇහෙන්න ඕනි කනටනේ. එහෙමයි. දැන් ඔබ හිතන්නකෝ මෙහෙම. කන් දෙක වහගත්තාම හිතින් පුළුවන්ද අහගන්න? බැහැ. බැහැ. බැහැ. හිතට ඇහෙන්නේ නැහැ. කන වහගත්තාම දැන් ඔන්න ඔබට දැන් පුළුවන් කරන්න. කන් දෙක හොඳට වහගත්තාම බලන්න මේ එළියෙන් එන ශබ්ද ඇහෙනවද කියලා හිතට. නැහැ. ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ අන්න බලන්න හිතට ඇහෙන්නේ නැහැ ඒකට ශබ්ද. එතකොට ඔබ හොඳට බලන්න එහෙනම් හිතට කවදාකවත් ශබ්ද ඇහෙන්නේ නැහැ. බාහිර සද්දයක් ඉතින් හදාගන්න හිතට ඇහෙනවද කවදාකවත්? හිතට ඇහෙනවනම් හිතට ඇහෙනවනම් බීරට ඇහෙනවනම් කන නැති වුණාට එයාට බීරට පුළුවන්නේ ඉතින් අහගන්න සද්ද ටික එළිය තියෙන. අහන්න බෑනේ. දැන් පේනව නේද? ආ එහෙම. ඇහත් ඔය වගේම එහෙන බලන්න ඇහැ කියන තැන බලන්න එහෙනම් ඒ කියන්නේ ඒකේ තේරුනේ මොකද? කනේ කෘත්‍ය හිතට කරන්න බෑ කියන එක නේද? ඔව්. අන්න බලන්න. කනේ කෘත්‍ය හිතට කරන්න බෑ. එහෙනම් බාහිර සද්දයක් ඇහෙනවා නම් ඇහෙන්න ඕනේ කාටද? කනට. කනට. කවදාකවත් බාහිර සද්දයක් එන හිතට ඇහෙනවද? ක මේ කනට ඇහෙන්නේ හිතට හිතටයි මේ මහත්ය මේව වෙන්නේ. නෑ හොඳට බලන්න. ඒ කියන්නේ මේ කනෙන් ඔව් ඔව්. එනේ නෑ නෑ මං අහන ප්‍රශ්නේ ගැඹුරු තැනක්. ඒ කියන්නේ සද්දයක් තියෙනවා නම් ඇහෙන්න ඕනි කාටද? හිතටද කනටද? දැන් මම ඔබට හිතට නෑ හිතට හොඳට බලන්න. බාහිර සද්ද හිතට ඇහෙන්න පුළුවන්ද? හිතට ඇහෙනවා නම් බාහිර සද්ද බීරට ඇහෙනවනේ. නෑ නෑ මේ බාහිර සද්ද ඇහෙන්නේ කනට. ආ බාහිර සද්ද කනට බාහිර ඇහෙන්නේ. සද්දයක් ඇහෙන්න ඕනේ කාටද? කනට. කනට. ඔව් කනට. ඔව්. එතකොට බලන්න එහෙනම් හිතට කවදාහක්වත් බාහිර සද්දයක් ඇහන්න පුළුවන්ද? බෑ බෑ හිතට බාහිර ශබ්ද අහන්න බෑ මහත්තයා. කවදාහක්වත් අහන්න බෑ. එහෙනම් බලන්න. එහෙනම් කනේ කෘත්‍යය හිතට කවදාහක්වත් කරන්න පුළුවන්ද? බැහැ බැහැ. කරන්න බෑ. එහෙනම් බලන්න අන්ධයට අන්ධයට පේන්නේ නැහැ. අන්ධයාගේ මොකද්ද අන්ධ වෙලා තියෙන්නේ ඇස් දෙක. ඇස් දෙක. එතකොට අන්ධයට පේන්නේ නැත්නම් හිතට පේනවද එළිය? එහෙනම් බාහිරේ නැහැ හිතට බලන්න බෑ හිතට බලන්න බෑ අන්න දැන් ආයි ප්‍රත්‍යක්ෂයෙන්ම ගන්න එහෙනම් හොඳට බලන්න එහෙනම් ඇහි කෘත්‍යය හිතට කරන්න පුළුවන්ද ම්ම් බැහැ. බෑ. ඇහි කෘත්‍ය අන්න. හිතට කරන්න ඔය බෑ. වගේම නහය දිව කය. ඔය ඔය ඔය ඔය තුනේ ඔය ඔය හ්ම්. ඔය ටිකේ කෘත්‍යයන් කරන්න පුළුවන්ද හිතට? බැහැ මහත්තයා බැහැ. පොඩ්ඩක් කොහොම ඉන්න? තව කෙනෙක් කතා හ්ම්. කරනවා මම එයාට පොඩ්ඩක් මම පණිවිඩය හ්ම්. කියන්න පොඩ්ඩක් ඉන්න. හොඳමයි. හොඳමයි. අපි යාවත් උන්න මෙතනට එකතු කරගමු පොඩ්ඩක්. කමක් නැද්ද? හොඳමයි. කමන්නේ කමන්නේ මහත් අවස්ථාවක් දෙන්න පොඩ්ඩක් ඉන්න හ්ම් හරි මේකට මේකතු කරන්නේ හොඳයි එතකොට මට දෙන්නෙක් එක සැරේ කියලා දෙන්න පුළුවන් හ්ම් නේද හරි එයා එකතු වෙනකම් <clears throat> අපි කතා කරගෙන යමු දැන් ඔබ ඔන්න ඔය ටික මුදුවට බලන්න එහෙනම් අපිට බාහිරකට බාහිර දෙයක් ගැන අපිට අපිට මොනම ආකාරයකින් හරි සම්බන්ධයක් වෙනවා නම් වෙන්න පුළුවන් එකම එක අවස්ථාවයි. ඒ කියන්නේ ඇහෙන්, කනෙන්, නායෙන්, දිවෙන්, කයෙන්, මනෙන් කියන කයෙන් කියන මේ පහෙන් තමයි. ඇහ, කන, නාසය, දිව, කයෙන් තමයි බාහිරට යන්න පුළුවන්. හරිද? අමිත අමිතද අමිතද හෙලෝ අමිතද අමිතාද මේ එකතු වෙච්ච කෙනා මමද නෑ අනිත් එක්ක අමිතානේ හරි අමිතා තව එක්කෙනෙක් ඉන්නවා මේ ලයින් එකේ ඇත්ත එක මම සාකච්ඡාවක් යන අතරේ ඔයා කතා කරගොන්ද මම මම ඔයාව මේකට එකතු කරේ එකතු වෙන්න පුළුවන්ද ඔයාටත් ඕන්න මේ පුළුවන් මහත්මයා ආ හරි එහෙනම් ඔහොම අහගෙන ඉන්න මම මේ අපේ මේ නෝනට තියෙනවා වෙන ප්‍රශ්නයක් ඒක මම විසඳගෙන යන ගමන් ඔබතුමියත් අහගෙන ඉඳලා ඔබතුමියට එතන ඒ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න. හරි? කමක් නැහැනේ. හොඳයි තිරුවන් සරණයි බොහොම ස්තුතියි මහත්මයා. ආ තිරුවන් සරණයි හොඳයි. එතකොට අපි මේ කතා කර කර හිටියේ <clears throat> මේ අපි මේ පුංචිම තැන ගැටේ ලියා ගන්න හැටි. ඒ කියන්නේ මේ නෝනට කේන්ති යනවලු. කෙනෙක් තරහ ඒ කියන්නේ කෙනෙක් බැන්නාම ඒ වෙලාවට ඒක අතෑරියට පස්සේ මතක් වෙනවලු එයාට මෙහෙම කිව්වනම් හොඳයි මෙහෙම කිව්වනම් හොඳයි මෙහෙම කිව්වනම් හොඳයි කියලා. හරිනේ ප්‍රශ්නේ තේරෙනවනේ. එතකොට එතන ප්‍රශ්නේ තමයි තාම හරියට මේ ගැටේ ලිහිලා නැහැ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ හරියට ඒ කියන්නේ සුතමේ ඥානියට ඇවිල්ලා තියෙනවා. නමුත් තාම මේක හරියටම 100% තේරෙලා නැති මං යාට මේ විස්තර කරගෙන යනවා මේක කොහොමද හරියටම ගලව ගන්න කියලා. එතකොට එහෙනම් එහෙනම් ඔන්න ඔබ තහගෙන ඉන්න. එහෙනම් මේ ඔයාගේ නම කිව්ව අනිත් එක්කෙනාගේ නම මොකද ගිනුත් නේද? ගිනුත් මොකද නම? මම මාල්කා මාල්කා ගිනුත් කියලා මගේ පුතාගේ නම දාලා තියෙනවා මහත්තයා. මම මාල්කා. හොඳයි මල්කා නෝනා හොඳට අහගන්න. එහෙනම් දැන් මෙච්චරලා කතා කරලා ටිකට මල්කා නෝනාට හොඳට තේරුණා නේද? වැඩි. තේරුණා තේරුණා ඒක හොඳටම තේරුණා. අන්න හරි. එහෙනම් බලන්න එහෙනම් දැන් බලන්න බාහිර සද්දයක් තියෙනවා නම් ඇහෙන්න ඕනේ හිතටද කනටද? බාහිර ඇහෙන්නේ මේ කනට. බාහිර රූප තියෙනවා නම් පේන්න ඕනේ කාටද? ඇහැට නේද? ඇහැට ඇහැට. හිතට පේන්න බෑනේ එහෙනම්. ප්‍රත්‍යක්ෂ බෑ බෑ. ආයි ගායි හෙල්ලෙන්න බෑ හොඳේ. ආයි හෙල්ලෙන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂයි මහත්තයා. ඒක ප්‍රත්‍යක්ෂයි. එහෙනම් හොඳට බලන්න. එහෙනම් දැන් මේ පණිවිඩේ කනටනේ ඇහෙන්න ඕනේ. මං කතා කරන එක. එහෙනම් කනෙන් කන දන්නේ නැහැනේ මේ බව. නැහැ කන දන්නේ. එහෙනම් දැන් මේ හදාගන්නේ කවුරු කතා කරන එකක්ද? ආහා දැන් බලන්න අන්න මගේ. බලන්න කනයි සද්දේ සෝත විඥානය දැන් හටගෙන උතන උතන නිරුද්ධ වෙනවා. ඔය ෆෝන් එකකින් එන සද්දේ ඔව්. තුල මම නැහැනේ. ඔබත් නැහැ. නැහැ නැහැ දෙයක්වත් නැහැ. නැහැ. ද්‍රව්‍ය වස්තු කිසි දෙයක් ওই ඔව්. සද්දේ තුල පනවන්න බෑ. එහෙනම් බලන්න ওই බෑ සද්දේ තුල සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන කිසි දෙයක් ගන්න බෑ. සද්දේ සත්‍යයක් විතරයි. සද්දේ කියන්නේ ශක්ති මට්ටමක් විතරයි. ওই ශක්තිය ඇවිල්ලා කොහෙද වෙන්නේ කනේ වදිනවා. අන්න කනයි සද්දේ කම්පණය වෙනවා. වෙනකොට අන්න සෝත විඥානේ හට ගන්නවා. සෝත විඥානේ කියලා කියන්නේ සද්දේ දැනගන්න හිත. හරිනේ? ආ, ඒ කියන්නේ අපිට ඇහෙනවා කියන ස්වභාවයේදී සෝත විඥානේ තිබුණා. නැත්තම් ඉන්නේ නැහැ. හරිනේ? එහෙමයි. අන්න බලන්න සෝත විඥානේ තිබුණොත් තමයි එන්නේ. ඒක බලන්න අන්න සෝත විඥානේ හට ගන්නකොටම බලන්න වෙන දේ තමයි අපේ හිත හටගෙන ඉවරයි. මනස හට ගන්නවා. ඔව්. මනස හටගත්තේ නැත්තම් මේ වෙලාවේ සෝත විඥානේ හටගන්නේ නැහැ. සෝත විඥානේ ඒ කියන්නේ ඇහි හිත, කනේ හිත, දිවේ හිත, නහයේ හිත, කයේ හිත මේ මේ හිත හටගන්නකොට මන ආයත මන හටගෙන තියෙන්නේ. මනස අවදි වෙලා තියෙන්නේ. හොඳට අහගන්න. ඔව්. එතකොට අන්න දැන් මනස අවදි වෙනකොට දැන් මොකද වෙන්නේ? අන්න බලන්න කනට මේ සද්දය ඇවිල්ලා එතන එතන නිරුද්ධ වෙලා යනවා. හැබැයි සෝත විඥානේ දැනගන්නවද? නෑ මේ සිහිත දැනගන්නේ. සෝත විඥාන කියන්නේ විඥාණයට දැනගන්නවනේ මේ මහතේ. එතන සෝත නේ සෝත විඥාන සෝත විඥානය කියන්නේ වෙනම එකක්. හරිද? මේ සෝත විඥාණයට දැනගන්න බෑ. ඒකනේ කනට ඇහෙන්නේ නැති. කන දන්නේ නැති කිසි දෙයක්. ඒ කියන්නේ කනේ හිත දැනගත්තා නම් ඒක එයා දන්න ඔබ දන්න දැනගන්න ඕනේ පණිවිඩේ. එතනින්ම. එතකොට මහත්තය සෝත විඤ්ඥානය කියන්නේ මේ දැනීම නෙමෙයිද ඒගැන ඒ හිත නෙවෙයිද ඒගැන්නේ එත නෑ ඒගැන මේ අපි අන්න ඒක තමයි වෙනස ඒගැන්නේ කන කන්න ඉපදුනා එතනම මැරුණා දැනීමාව දැනුනා විචරයි මේ ගැටීම දැනුනා දැනිච්ච එක එතනම නිරුද්ධයි පණිවිඩයක් දැනගත්තේ නැහැ කිසි දෙයක්. ඔයා කතා කරනවා මං කතා කරනවා මේ වචන කිසිවක් එයා දන්නේ නැහැ. ඒ කියන්නේ සද්ද දෙක කම්පණය වෙනකොට කණයි සද්දේ කණයි සද්ද සරංග ටිකයි කම්පණය වෙනකොට එතන එතන ඒ කම්පණයේ දැනීම විතරයි තියෙන්නේ. දැනීම දැනීමෙම නිරුද්ධ වෙලා යනවා. දැනගත්ත දෙයක් නැහැ කන. සෝත විඥානේ දැනගත්තේ නැහැ. ඒක නමුත් බලන්න එතන එතන නිරුද්ධ වෙලා යනකොට මොකද වෙන්නේ? තිංගං සංගති පස්ස කියලා අන්න මන ආයතනෙට යනවා හැම මොහොතකම ආරම්භණයක්. එතකොට තමයි අර මනේ මේ රාග දේශ මොහ වලට අනුව අර ගැට ගැහින්නේ එතකොටයි නේද මහත්තයා කියන්නේ මනසෙන් අල්ල ගන්න දේ. අන්න හරි මේ වචනයක් ඉපදෙනවා කියන්නේ ඇත්තටම එක්කෝ ඇලීමක් ගැටීමක් රැවටීමක් තමයි ඉපදෙන්නේ. අන්න බලන්න. එතකොට නිකම්ම මනට යන්නේ ඔබ ඔබ ඔබ ඔබ ඔබ අවබෝධයක නැත්තම් ඔබගේ තියෙන රාග දේශ මොහ අනුව මේක තැවරිලා තමයි මනස තුළ මේ මේ රූපේ නිර්මාණය වෙන්නේ සද්ද රූපයක්. ඒකට තමයි මනතුලින් වේදනා සංඥා සංකාරයේදීලා අන්න දැනගන්නේ. මේ දැන් කියන ටික හැදෙන්නේ එහෙනම් කොහෙද? කනේද හිතේද? හැදෙන්නේ හිතේ හිතේ හැදෙන්නේ මහත්තයා. හරි මේක හැදෙන්නේ මනේ. මේ හිතෙන් හැදිච්ච එක කොහෙන් කවුද දැනගන්නේ? හිතෙන් හැදිච්ච එක කවුද දැනගන්නේ? හිතමයි නේ දැනගන්නේ හපව කියන්නේ. එතකොට බලන්න ඔබේ හිතේ හැදෙන එක මේ ලෝකේ වෙන කිසි කෙනෙක්ට මේ වෙලාවේ ඇහෙනවද, පේනවද, දැනෙනවද? දැනගන්න පුළුවන්. නැහැ නැහැ. බැහැ බැහැ. දැන් දැන් මේලයි අමිත නෝනාගේ හිතේ හැදෙන එකයි ඔබේ හිතේ හැදෙන එකයි දෙක. ඔබේ හිතේ හැදෙන එක එයාට පේන්නේ නැහැ. එයාගේ හිතේ හැදෙන එක ඔබට පේන්නේ නැහැ. බලන්න හැබැයි එකම සද්ද දෙකක් නේද වදින්නේ අවිල කනින්. දෙන්න දෙන්න දෙන්න දෙකක් හදා ගන්නවා. අන්න දැන් ඔබට තේරුණාද මේ සද්දේ? අන්න දැන් බලන්න සිද්ධිය. දැන් බලන්න දැන් ඔන්න එතකොට බලන්න දැන් වෙන සිද්ධිය අර එකම සද්ද දෙකක් කිව්වොත් ඒකත් වැරදි. මොකෝ දන්නවද? දැන් එයාගේ ෆෝන් එකෙන් ඉන්නේ ඒ ඒකට අනුරූප වෙන සද්දයන්නේ. ඔයාගේ ෆෝන් එකෙන් ඉන්නේ ඒකට අනුරූප වෙන සද්ද තරංග ටික. එන එකම සද්ද තරංග ටිකක් නෙමෙයි එහෙනම්. අපිට හිතුණට එහෙම එහෙම නෙමෙයි වෙන්නේ. අන්න දැක්කද? දැන් පේන තැනත් එහෙම නේද? ඔබට ඇවිල්ලා වැටෙන වර්ණ සටහන් වල තව කෙනෙක්ගේ ඇහැට ගිහිල්ලා වැටෙනවා. නැහැ නැහැ. ආන්න හේතුවම වෙනස්. දැන් පේනව නේද මේ කතන්දරේ ගැඹුරු කොහෙද තියෙන්නේ කියලා. මේ මට මහත්තය මේ කැනෙ උදුමාකාර ප්‍රශ්න මම හරියට පින්දහං කරනවා ඉතින් දානම හරියට දෙන ඒ කොතන ගියත් මට ගැටීමක් ඇති වෙනවා ඒකැන මට මේ හරියට තරහ යන ගතියක් තියෙනවා මහත්තය මට එවින ඕ ඒ දැන් දැන් අද ඔයාගේ නිදහසේලා යන්න මේ ටික වෙලාවේදී හරි මම උදව් කරන්නම් ඔබතුමීට ඔන්න දැන් බලන්න එහෙනම් දැන් ඔයාට පේනවා ඇතුලින් හැදෙන එකක් ඇතුලින් දැනගන්නේ කියලා එහෙමයි ඇතුලින් හැදෙන එක ඇතුලින් දැනගන්න එහෙනම් ඒකේ තීරුම මොකද්ද ඒ කියන්නේ ඔබට ඇහින්නේ බාහිර සද්දයක් නෙවෙයි නේද ඔබට ඇහින්නේ ඔබේ හිත හිතේ හටගන්න හිතින් නිර්මාණය කරන සද්දේම නේද හිතින් දැනගන්නේ ආයි ඔව් ඔව් ආ එතකොට බලන්නකෝ මෙච්චර කාලයක් එළිය බැනපු අය කොහෙද ඉඳලා තියෙන්නේ? කවුද බයින්නේ? අන්න දැන් ඔබට තීරුණාද? ඔබ ඔබත් එක්කම නේද කතා කරන්නේ? එහෙමයි. එහෙනම් ඔබට ඔබව හිත රවට්ටලා නේද මෙච්චර කතා? එහෙමයි. එහෙනම් ඒ හිත මමයි කියලා ගන්න පුළුවන්ද? බෑ බෑ. ඔබට වෙන්නේ එළිය කෙනෙක් බයිනවා කියලා නේද? අරයා බනිනවා ඒ අරයා ඉන්නේ කොහෙද? එතකොට බලන්න දැන් ඔබ තුනේ හිතන් ඉන්නවා මේ වෙලාවේ මමයි ඔබයි කතා කරනවා කියලා. ඇත්තටම මමයි ඔබයි කියන තැන ඔබ හිතන් ඉන්න- ඔබ හිතන් ඉන්නවා මේ මම කතා කරනවා ආ ඔබ කතා කරනවා කියලා දෙකක්. ඒකට බලන්න ඔබයි හ්ම්. මමයි දෙන්නෙත් ඔබෙන් ඔබටම ඇහෙනවද? මගෙන් මටම ඇහෙනවා. එහෙනම් දෙන්නෙක් නෑ නේද? නෑ දෙන්නෙක් නෑ. එහෙනම් ඔබ මම මම ඔබ නේද? එහෙමයි. අන්න දැන් බලන්න. එහෙනම් බණින කෙනත් කවුද? මමමයි. බැනුම් අහන කෙනත් කවුද? මමමයි. දෙන්න අන්න බලන්න දැන් වැඩි. දැන් තමයි තැන ඉන්නේ නියම තැන. එහෙනම් එහෙනම් මට ඇහුණ දේනේ මහත්තයා මම සිහි කර කර හිතෙන් හදාගන්නේ හපව් අපෝ. හරියටම හරි. ඔය ඔක දන්නේ නැති එක ඔය එතකොට ඕක දන්නේ නැහැ කියන එකම තමයි අවිද්‍යාව. ඒ කියන්නේ ඔබ ඔබ මුලාවකට වැටලා කියලා දැන් පේනවාද? එහෙනම් ඒ බුලාව කියන්නේ රැවටීම කවුද රවට්ටන්නේ හිත ඒ රැවටීම ගැන දන්නේ නැති එක තමයි අවිද්‍යාව. අන්න දැන් තේරුණා නේද? එහෙනම් හොඳට බලන්න එහෙනම් හිත දැනගන්නේ සද්දය කවුරු හරි කතා කරනවා කියලා කොහි තියෙන එකද දැනගන්නේ? හිතේම හැදෙන එක නේද හිතින් දැනගන්නේ? හිතේම හැදෙන එක හිතින් දැනගන්නවා. අන්න එතකොට හිතත් කණ්ණාඩියක් වගේ නේද මහත්තයා එතකොට අන්න හරියටම හරි අන්න හරියටම හරි එතකොට ඉන්න තව පොඩ්ඩක් එතකොට බලන්න හැදෙන එක තියෙන්නේ හරියට කණ්ණාඩියකට වැටලා තියෙන රූප ටික වගේ ඔබත් ඉන්නේ දැන් ඔබත් කණ්ණාඩියට වැටෙන විදිහට ඔක්කොමත් වැටෙන විදිහට ඔබ කණ්ණාඩිය සකස් කරගන්නවා සකස් කරගත්තා ඔබත් ඉන්නේ කණ්ණාඩියේ කන තියෙන්නේ කණ්ණාඩියේ. ඇහැ තියෙන්නේ කණ්ණාඩියේ. නාය, දිව, කය මේ ඔක්කොම කණ්ණාඩියේ. හොඳේ? අර ලෝකයේ කියලා හදාගෙන තියෙන ඔක්කොම තියෙන්නේ තෝ කණ්ණාඩියෙම දැන් වැටලා තියෙනවා. කණ්ණාඩියේ. ඔන්න බලන්න ඔය තියෙන්නේ දැන් ඔය හිත වගේ හරියට ඔය කණ්ණාඩිය. ඔය හිතේ නේද ඔක්කොම තියෙන්නේ. පීනේවත් හිතේ, ඇහිනේවත් හිතේ, කනත් හිතේ, දිවත් හිතේ, නහයත් හිතේ, කයත් හිතේ, හිතත් හිතේ. අන්න මේ ඔක්කොම හිතේ ඇතුළේමයි තියෙන්නේ. ඔන්න එහෙමයි බලන්න එහෙමයි කතන්දරේ. මහත්තයා හැබැයි දැන් කණ්ණාඩිය හ්ම් දන්නවද කණ්ණාඩියට මේවා වැටිලා තියෙනවා කියලා? නැහැ දන්නේ නැහැ ඒකට හිත දන්නවද හිතේ හ්ම් ওই ටික වැටලා තියෙන ওই විදිහට තියෙනවා කියලා? දැන් මේ වෙලාවේ මාර වැඩක් නේ නැහැ දැන් නැහැ අන්න බලන්නකෝ. මාර හ්ම් වැඩක් නේ. ඔන්න ඔය නොදන්නා හ්ම් තැන තමයි හිත කණ්ණාඩියක් වෙච්ච වෙලාවට තමයි ඇහැ කන නාසය දිව කය කණ්ණාඩියක් වෙච්ච වෙලාවට හැදෙන හිත. ඒ කියන්නේ ඇහෙන් ගිහිල්ලා නැහෙනි කිසි දෙයක්. ඇහැ දැනගෙන නැහෙනි. එහෙනම් ඇහෙන් හිතක් හැදිලා නැහෙනි කවදාවත් මනසට ගිහිල්ලා නැහෙනි දෙයක්. නැහැ. කනින් කනත් කන කනට ඇහිලම නැහෙනි. එතකොට බලන්න කන දන්නේ නැහෙනි. කනින් එහෙනම් මනක් හැදිලා නැහෙනි කවදාවත්. මනසක්. නැහැ. ඇහැ කන නාසය දිව කයින් කවදාවත් මන ධම්මගිල එක කටගෙන තියනවා. දැනගන්න දෙයක්. නෑ. නෑ. අන්න එතකොට තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සද්ද ධාතු, සෝත ධාතු, සද්ද සෝත විඥාන ධාතු මේ විදිහට ධාතු ධාතු ධාතු ධාතු කියන 18 ධාතුවෙන්ම මිදෙන්නේ ඕනෝතන. ඒ කියන්නේ ඇහෙන් කවදාකවත් හිතක් හටගෙන නැහැ. කනින්, නහයින්, දිවෙන්, කයින් හිතක් හටගෙන නැත්නම් මනක් හටගෙනම නැහැ. එහෙනම් බලන්න ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන එක කවදාකවත් හටගෙනම නැහැ. අසංකතයක්මයි. නිරෝධයකමයි තියෙන්නේ. කිසි දවසක හටගෙන අටලොස් ධාතුවෙන්ම විදිච්ච තැන. අන්න කරජකය. ඒ කියන්නේ ගතසිත කවදාක සකස් වෙලා නැහැ. නේ විසංකාරං කතං චිත්තං. අන්න බලන්න. ඔය තියෙන්නේ කරජකයේ ස්වභාවය. නමුත් එහෙනම් මේක මොකද්ද මේ හටගන්න එක? අන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා. මේ තියෙන හේතුඵල ධහම. එහෙනම් බලන්න හ්ම්. මේ හේතුඵල ධහම තුර නේද ඔබට ඇහක් තියනවා කියලා දැනගෙන තියෙන්නේ. එහෙමයි. ඒ දැනගෙන තියෙන්නේ ඔය විදිහට හැදිලා නේද? ඇතුලින් ඇතුලින් හැදිලා නේද? හිතින්ම හදාගෙන හිතින් එහෙමයි. දැනගත්ත එකක් නේද ඇහැ කියන්නේ. හිතින්මයි හිතින්මයි අන්න ඒක ඇහක් ඇත්ත. ඇහක් තියනවා කියලා හම්බ වෙලා තියෙන්නේ හ්ම්. ওই විදිහටමයි. පේනවා කියලා හම්බ වෙලා තියෙන්නේ ওই හ්ම්. විදිහටමයි. කනක් කියලා හම්බ වෙලා හ්ම්. තියෙන්නේ ওই විදිහටමයි. දිවක් කියලා හම්බ වෙලා තියෙන්නේ ওই හ්ම්. විදිහටමයි. නහයක් කියලා මේ මගේ කය කියලා හොයලා තියෙන්නේ තේන කොහේ තියෙන කයක්ද? මනෝ කය නේද? මනසින් හැදිච්ච කයක් ඔව්. නේද? ඒ මනසින් ඒ මනසින් ඒ ඒ කය අල්ලන්න පුළුවන්. බෑ ඒකයි අල්ලන්න බෑ. ඒ ඇහැ ඒ ඇහැ අල්ලන්න පුළුවන්. බැහැ. ඒ නහය අල්ලන්න පුළුවන්. ඒ දිව අල්ලන්න පුළුවන්. ඒක ඉපදින ධර්මයක්. මේ මොහොතේ හ්ම්. හේතු නිසා හටගන්න එක. ඒක තමයි ජාතිකම සූත්‍රයේ තින්නේ. ඇහැ ඉපදෙන ස්වභාවයෙන් කොට ඇත්තේ. හරිනේ. මේ මොහොතේ ඇහැ ඉපදෙනවා හේතු නිසා. එහෙමයි. කන ඉපදෙන ස්වභාවයෙන් කොට ඇත්තේ. හරිනේ. හේතු තුනක් නිසා කනක් ඉපදෙනවා මේ වෙලාවේ. කොයිද ඉපදෙන්නේ? මනස තුන. හිත තුන ඉපදෙනවා. මනසේ. මනසේ හිතේ. එන ඔය හදිච්ච එක මොකද? අන්න ඕක තමයි මනෝලෝකය. ඕක තමයි හේතුඵලව හටගන්න ටික. හ්ම්. ආ දැන් ඔන්න හොඳට අහගන්න. එහෙනම් දැන් හොඳට අහගන්න. එතකොට දැන් ඔබට මේ ලෝකේ ඒ කියන්නේ ඇහැට කවදා එහෙනම් දැන් ඔන්න ඇහැ අරගෙන ඔබ හිතනවා දැන් ඔය ඇරිච්ච හැ මොකද්ද? මේ මස් ඇහැ ඇරිච්ච හැ. දැන් ඒ කියන්නේ බලන්න ඔබ කවදාකවත් මස් ඇහැ දැකලා තියෙනවද? දැන් ඔය දැන් ඇහැ ඇරිනවා කියලා දැන් කවුද හිතන්නේද? ඇහැ දන්නවද? හිත හිත හිත දන්නේ ඇහැ දන්නේ. එතකොට ඔය ඇරිච්ච හැ මොකද්ද? ඇහැ දන්නේ. දැන් ඔය ඇහැ ඇරිලා කියලා හිතන් ඉන්නක කොයි ඇහැද? ඒ කියන්නේ ඒක මනෝ ඇහැ මනස තුල සකස් වෙච්ච ඇහැ. එතන තමයි පේනවා කියලා දැන් අහුවෙන්නේ. අන්න පේනවා. ඒ කියන්නේ ඔබ ඔබේ මස් ඇහැ කවදාකවත් දැකලා නැහැ. ඇයි හිතින් දකින්න පුළුවන් දෙලිය තියෙන හැක්? බෑ බෑ. හිතින් දකින්න බෑ. ඉතින් ඇහැ දන්නේ නැහැ ඇහැ කියලා. එහෙනම් ඔබ දකින්න වෙන්නේ හිතින්නේ. ඒකෝර හිතින් පුළුවන් ද බාහිර ඇහැ දකින්න කවදාකවත්? බෑ හිතින් බෑ. බෑ දකින්න බෑ. ඔබ දකින්නේ ඇහැ කියලා ඔබ හිතන් ඉන්න එක. ඒක තමයි එහෙමයි. මනෝ ඇහැ. අන්න ඒ හ්ම්. කියන්නේ ඔබට හිතින් කවදාකවත් බාහිරයක් දකින්න බෑමනේ. එතකොට ඔබට දකින්න ඔබට හ- හටගන්නේ හිතක් විතරයි. හිතක් විතරම නම් හටගන්නේ. එතකොට හ්ම්. බලන්නකෝ ඔබ කවදාකවත් බාහිරිය දැකලා තියෙනවද? නෑ හිත දැකලා නෑ බාහිරේ. එහෙනම් හොඳට බලන්න. දැන් මේ වෙලාවේ ඔන්න ඇහැ ඔබ ඔබ හිතන දෙයක් මේ මේ මේ මේ මේ ප්‍රශ්නේම වැරදි මගේ. හොඳේ? ඒ කියන්නේ මේක මට කියන්න වෙන විදියකුත් නෑ. දැන් මං කියන ඔබට එහෙනම් පේන දේවල් ගැන ටිකක් ඇහෙන දේ දකින්න දේවල් ගැන ටිකක් කියන්න කියනවා. දැන් ඔබට කියන්න වෙන්නේ කොහොමද? හරි ඔන්න ඔබට හිතෙනවා දැන් හරි ඇහැ ඇරිුණා ඔන්න බලන්න. දැන් මේ හැබැයි ඇහැට නම් පේන්නේ නැහැ. හැබැයි හිතට නම් පේන. හිතට නම් පේනවා කියලා. ඔය පේන දේවල් ගැන දැන් කියන්න පුළුවන් නේ ඔබට. ඇත්තටම පේනවනේ. ඔව්. ඔව් හිතින් කියන්න පුළුවන්. හිතලා කියන්නේ. පේන දේ හිතලා කියන්නේ. එතකොට පේන දේ කොහොමද හිතලා කියන්නේ? ඒ කියන්නේ ඒක මේ මනසින් දැන් මේ දැන් මේ කියන්නේ මේ පේන දේ අපි ගන්නෙ මනසින් මනෝ ඇහෙන්නේ කියන්නේ හිතෙන්නේ ගන්නෙ. එතකොට ඒක එතකොට පේන දෙයක් ගැන නෙවෙයිනේ ඔබ කියන්නේ. හිතෙන දෙයක් ගැනනේ කියන්නේ. ඕ ඕ හිතෙන දෙයක් ගැන. එහෙනම් හිතෙන තැන මට හිතෙන දේ. අන්න හරි. එතකොට හිතෙන තැන පේනවා කියලා හම්බු වෙන්නේ මොකද්ද එතකොට? හිතට පේන්නේ මොකද්ද? බාහිර රූපද පේන්නේ හිතට පේන්නේ හිතද? හිතේ හැදෙන රූපද? හිතේ හැදෙන රූප එතකොට එන ඔබ හිතේ හැදෙන රූප එන ඔබ දැන් මේ පේනවා කියලා දකින්නේ මොකක්ද? ඔබේම හිතේ හැදෙන රූප ආන්න ඒකම තමයි මේ කියන්නේ. ඕකම තමයි තව තැනකින් මම මේ විදිහට අපි තව තැනකින් ඕකල එහෙම ඕක මෙහෙම ඕකම තමයි මම ඉස්සෙල්ල සද්ද කියලා පෙන්නුවේ. ඇතුළෙන්ම හිතෙන්ම හැදෙන සද්දය තුල ඒ කියන්නේ හිතෙන්ම හැදෙන එක නේද ඔබ දැනගන්නේ. සද්ද කියලා. එහෙම හිතෙන්ම හැදෙන එක. ඒ විදිහටම හිතෙන්ම හැදෙන රූපේ නේද හිතින් පේන්නේ. හිතට වෙන රූප පේනවද කොහෙවත් තියෙන ඒවා? එතකොට එහෙනම් ඔබට මේ එහෙනම් ඔබට මේ පේනවා කියලා පේන එක මොකද්ද? ඔබේම හිත නේද? හිතින් හිතින් ඇරෙන්න මේ වෙලාවේ පේන තැනක් තියනවද වෙන තැනක්? එහෙන් පේනවද කවදාවත්? නෑ එහෙන් පේන්නේ හිතේ හිතේ. එතකොට මේ හිතින් දකින රූප මොනවද? හිතේම හටගත්ත චිත්ත සමුත්තාන රූප ටික නේද ඔය පේන්නේ? එහෙමයි මමම හදාගත්ත රූප පේන්නේ. ඒ කියන්නේ හොඳට බලන්න දැන් තාම ඔබට මේක හරියට 100% තේරුන්නේ ඔන්න බලන්න. ආයිත් ආයිත් හොඳට බලන්න ඔතන තාම ඔබට හරියටම වැටහුන්නේ නැහැ. ඔන්න බලන්න දැන් මේ එන සද්දේ සද්දයක් ඇවිල්ලා වදිනවා කියලා දැනගන්න හිතින්නේ දායි. ඕ හිතේ. එතකොට ඒක කනේ වදිනවා කියලා දැනගන්න හිතින්නේ නේද? හිතින් දැනගන්නේ. කනක් තියනවා කියලා දැනගෙන තින්නේ හිතින් නේද? එහෙමයි. <laughs> සද්දයක් කියලා දැනගෙන තින්නේ හිතින් නේද? එහෙමයි. <laughs> එතකොට බලන්න මේක හිත ඇතුළෙම ගොඩනගෙන කතාවක් නේද මේ කතාව? ඔව් හිත ඇතුළෙම ගොඩනගෙන කතාවක්. එන්න ඕකට තමයි කිව්වේ මනෝකය කියලා. එතකොට අපි පරිහරණය කරන්නේ මනස් මනෝ ලෝකයක්මයි. එතකොට බලන්න හිතට බාහිරයක් පේන්නෙම නැත්තම් ඒ කියන්නේ හිතට පේනවනම් අන්ධයට පේනවනේ. ඇහැ නැති වුණාට හිතින් බලන්න පුළුවන් බාහිර ලෝකෙ පේන්නේ නැහැ නේද? බීරට කන නැති වුණාට බාහිර සද්ද ඇහෙනවනම් හිතට එහෙනම් කන ඕනේ නැහැ නේ. එහෙනම් හිතින් සද්ද ටික අහගන්න පුළුවන්. එහෙනම් ඇහෙන්නේ නැහැ නේ. එහෙනම් එහෙනම් ඔබට පේන එතකොට දැන් මම ඔබට කිව්වොත් එහෙම S2 වහගන්න කියලා හිතින් පුළුවන්ද බාහිරේ දකින්න? බෑ හිතින් දකින්න බෑ. හිතින් දකින්න බෑ. පේන්නේ නැහැ හිතට එළිය. එහෙනම් එහෙම පේනවනම් අන්තියට පේනවනේ. හරිද? එහෙනම් කන් දෙකේ පොරොක්ක දෙයක් ගහගත්තාම එළියේ එළියේ එන ශබ්ද ටික ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ එහෙනම් ඒ කියන්නේ හිතට එළියට යන්න බෑ. බාහිරේ කවදාකවත් හිතට බාහිරින් සද්දයක් දැනගන්න. එහෙනම් හිත දැනගන්නේ හිතින් හැදලා දෙන එක නේද? හිතින් හදලා දෙන එක. එහෙනම් හිත දැනගන්න රූපේ හිතින් හදපු රූපයක් නේද? එහෙමයි. එහෙනම් හිත දැනගන්න සද්දේ හිතින් හදපු එකක් නේද? එහෙම හිත දැනගන්න රස හිතින් දැනගත් එකක් නේද? හිතින් හදපු එකක් නේද? එහෙමයි. හිත දැනගන්න ගඳ සුවඳ හිතින් නිර්මාණය කරපු එකක් නේද? හොඳට හදා. හිත හිත දැනගන්න ස්පර්ශය හිතින් හදාගත් එකක් නේද? එහෙමයි. එතකොට මහත්තයා දැන් මට තේරෙන මේ දැන් හිත හිතට ආහාර වෙලා තියෙන මේ අපේ පංචේන්ද්‍රිය නේද මහත්තයා? මේ කියන්නේ අපේ මේ මස් ඇහැ කන ඒවයින් ලබා ගන්න දේවල්නේ හිතට ආහාර වෙලා තියෙන්නේ. හිතට ආහාර වෙලා තියෙන්නේ ඒවද නැත්නම් හිතින් හිත කුඩ නගා ගන්නවද? ඕ ඒවා ප්‍රයෝගී කරගෙන දැකලා ඒ හිතෙන්ම හදා ගන්නවා. ඒක ප්‍රයෝගී කරගෙන දැකලා කියලා කිව්වට ඔබ දැකලා තියෙනවද ඒක ප්‍රයෝගී කර ගන්නවා කියලා කවදාවත්? නෑ, එහෙම මම දැක දැක්කේ නෑ. ඒක තමයි මම මේ කියන්නේ. අපි ඒක මේ ප්‍රඥාවෙන් අපි අපිට මේක කියලා දුන්නේ කවුද? බුදු විහාන් බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙනවා ඔතන වෙන්නේ මෙහිම එකක් කියලා. ඊ වෙන සිද්ධිය කියලා දෙන එක තමයි අපි දැන් මේ ප්‍රඥාවෙන් දකින්නේ. ඕක කියලා නොදෙනකන් අපි දැනගෙන හිටියේ ඇහැට පේනවා කියලානේ. කනට ඇහෙනවා කියලානේ. නායට දැනෙනවා කියලානේ. එහෙමයි. එහෙමයි. දැන් අපේ මේ දැන් අපි මහත්මයා නෑ අපි දැන් මහත්තයා මේ හිතින් දැන් හදාගන්න දේ එතකොට අපිට හදාගන්න උපයෝගී වෙන්නේ මේ බාහිර අපේ මස් ඇහැ කන මේ ඒ ඒ ටිකනේ පංචේන්ද්‍රිය ටික තමයි මේ උදව් වෙන්නේ නේද මහත්තයා හොඳයි දැන් ඔබ හිතන්නකෝ ඔබට දැන් ඔබට ඇස් දෙකත් වහගත්තා කන් දෙකත් වහගත්තා නහයත් වහගත්තා දිවත් දිවිනුත් රසයක් ගන්න නැහැ කයනුත් ස්පර්ශයක් කරන්න හිතින් හිතන්න බැරිද එතකොට හිතින් හිතන් හිතෙන් හිතෙන් හිතන්න පුලාර ඒකන අපේ අර හිතේ ගබඩා වෙලා තියෙන දේවල් මිසක අලුත්තෙන් දෙයක් ගන්න බැහැ ඔබට හිතල හදා ගන්නත් බැරිද හිතල හිතල පුළුවන් දැන් ඔබ ඉන්නේ කොහෙද ගෙදරද ඉන්නේ වෙලාවේ ගෙදර ඉන්නේ ගෙදර ඉන්නේ මහත්තයා. ඔව්. ඔබ දැන් හරි. ඔබ හිතන්න ඔබට තව කවුද ඉන්න කට්ටිය කියන්න බලන්න. ඔබ යාළුවෙක්ගේ ගෙදර ගිහින් යන ගියා කියලා හිතන්නකො. පන්සලට යනවා කියලා හිතන්නකො. හිතන්න පුළුවන් නේද? එහෙම. දැන් පන්සලට ගිය එකක් සිහි කරන්නත් පුළුවන්, යන එකක් සිහි කරන්නත් පුළුවන් මේ වෙලාවේ. දැන් පන්සලේ ඉන්නවා කියලා සිහි කරන්නත් පුළුවන් නේ. පුළුවන්, පුළුවන්. ඔව්. ඔය ටික කොහෙන්ද ආවේ? හිතේ. ආ, ඉතින් ඔබ බොරුවක් නේ. එතකොට බලන්න ඔබ දැන් කොහෙවත් තිබිච්ච එකක්ද දැන් ඔය ආවේ? <laughs> නෑනේ. නැහැ. නෑ. නෑනේ. මෙහෙමයි. ඔය කතාව හ්ම්. දැන් බලන්න හ්ම්. ඔබ මැරෙනකොට කෙනෙක් මැරෙනකොට කය යනවද කොහෙවත්? නෑ කොහෙවත් යන්නේ නෑ කය. මොකද්ද මොකද්ද යන්නේ එතකොට? විඥාන ශක්තියක් නේද එතන තියෙන්නේ? විඥාන ශක්තියක් ඒක මම අත්දැක්ක මහත්තයා මේ අපේ ගෙදරදිම දැන් මේ ඔය අපේ මහත්තයාගේ අම්මා මේ මැරුණේ ගෙදර බාත් รู ම් එක ඇතුළේ. ඉතින් එයා මේ මට ඉන්න කියලා බාත් รู ම් එක ගාවින් එයා නාන්න ගියා. ඊට පස්සේ මම එයා සද්දයක් නැති නිසා මං බබාලා ගේන ඉස්කෝලේට යන්න වෙනදාට වාහනේ ස්ටාර්ට් කරන්නෙදි එයා එළියට එනව නාගෙන එයා නැති නිසා මම ටක් ගාලා එයාත් එයා වැටිලා ඉන්නවා. ඊට පස්සේ එයාව හෙල්ලුව හෙල එයාගේ ඇසුත් ඇරිලා තිබ්බේ. ඊට පස්සේ හෙල්ලුව හෙල්ලුව මම එහෙම එයා කවදාවත් දැකලා තිබ්බේ නෑ. අත් ඉඳලා තිබ්බේ නෑ. ඊට පස්සේ එයා ඉතින් කතා කරන්නේ මම ඊට පස්සේ මේ අපේ ගෙදර අක්කා කෙනෙක් ඉන්නවා මේ නෑ දෑවෙන අක්කා කෙනෙක් එයා උයන්ඩ කරන්න උදව් වෙන්න එනවා. ඉතින් එයාට මං කෑ ගැහුවා මෙයා දුවගෙන ආව. ඇවිල්ලා ඊට පස්සේ එයා බලලා මට කිව්වා මැරිලා කියලා. මම ඒත් විශ්වාස කරේ නෑ මොකද ඇඟේ රස්නේ තිබ්බේ නිසා මම කෑගැහුව නෑ නෑ දැන් කතා කර කර හිටියේ මැරෙන්න විදිහක් නෑ කියලා. ඊට පස්සේ ඇස් ඇරිලා තියෙද්දිම මම අපේ මහත්තයාත් කතා කරගෙන වාහනේ දාගෙන එකගෙන ගියා ඉස්පිරිතාලේ. යද්දිත් මට විශ්වාස නෑ එයා මැරිලා කියන එක. ඊට පස්සේ අර එයාගේ මෙහිම ඇස් දෙක ඩොක්ටර්ලා එතනදි මෙහෙම උස්සලා බලලා එතකොට මම දැක්ක අර ඇහි මාළු වගේ වගේ නිකන් සුදු පාටින් වගේ ඇහැ වැහිලා තියෙන ඇතුලේ. ඊට පස්සේ එයාලා කොහොම මැරිලා කියලා. ඒ කියන්නේ මට ඒ තිස්සාස නෑ රස්නේ තියෙන හින්දා. ඊට පස්සේ මං එතනින් වෙන තැනකට අරයන් කියලා කෑ ගැහුවාම මේ එහෙ ගිහිල්ලා මේ අර ඇඟිල්ලට මෙහෙම ගහලා බැලුවාමකෝ හදවත වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට මට එයාව අල්ලගෙන ඉඳෙද්දි මට තේරුණා එයා ටික ටික ටික ටික සීතල වෙලා යනවා කියලා. ඒක මට පුදුමාකාර විදිහට දැනුණා. මේ ඒ කියන්නේ මීට කලින් මම එහෙම සිද්ධියක් අත්දැකලා තිබ්බේ නැහැ. ඉතින් ඒකෙන් මම ඔව් මොකද ඉතින් දැනගත්තේ? මට ජීවිතේ අනිත්‍ය කියන එක පුදුමාකාර විදිහට වැටහුණා. ඒ කියන්නේ මේ කිසිම දෙයකින් මට මොකද එයා හැමදේම අල්ලගෙන හිටපු කෙනෙක් තදින් අල්ලගෙන හිටියේ දේපල මිල මුදල්. එතකොට මගේ මහත්තයා විතරයි එයාට පුතේකට ඉන්නේ එයාව. ඉතින් ගොඩක් මෙහෙම මිට මොලෝලම අල්ලගෙන හිටපු කෙනෙක්. ඉතින් මට හිතන එක ෂණයයි ගියේ මේ සේරම දේවල් අත්හැරෙන්න කියන තැන මම එතන ඉඳන්ම ගොඩක් අර මේ ධර්මයේම හොයන්න ගත්තා. එතකොට තමයි දැන් මට මහත්තයාවත් හම්බුනේ මාගේ ප්‍රාර්ථනාවක් තිබේ මට නිවන අවබෝධ වේවා කියලා තමයි මයි මම බුදු පහන උදේට තියලා හවසට තියලා මම ප්‍රාර්ථනාව ඒකමයි මගේ උනේ මේ දහම දැන් අපි අහන්නේ ස්වාමින් වහන්සේලාගෙන ඔය ජාතක කතා බණ කතා ඒවා ඒවා අහනම් මට තේරුණා මෙතන හරයක් නැහැ මට. ඒ කියන්නේ මට අවශ්‍ය නිවන් මාර්ග ගමන් කරන්න ඒකට කවුරුත් උපදෙසක් දෙන්නේ නේද කියලා ඉන්නකොට තමයි මට හම්බෙකින් මේ මහතයාගේ මේක හම්බ උනේ. මං ධර්මයේ හොයද්දි. ඉතින් ඊට පස්සේ පස්සේ අහද්දි හදි මට හිතුණා ඉතින් මේක තමයි නියමම දහම මේක මේ මෙච්චර කල් අම්මත් අල්ලගෙන ඉඳලා තියෙන සේරම මනසෙන් ගෙනිච්ච දෙයක් නෑ නේද කියන එක මේ පුදුමාකාර විදිහට ඔලුවට ආවා. එතනින් එතනින් තමයි ඉතින් මං ගොඩක්ම යොමු වුනේ. මේ මට ඉතින් අර මේ බැඳීම් නැත්තම් ඇත්තටම මට බබාලා තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නැත්තම් ඇත්තටම මම ම්, ගිහි ගේ ඇරලා දාලා යන්න තරම්ම මම හරියට يعني මානසිකව මේවා මම කියන්නේ මේ කිසිම දෙයකින් වැඩකට නෑ කියන තැනකට ආවා මම. ඒක තමා උනේ හොඳට හොඳට බලන්න දැන් ඔය කිව්ව කතන්දර ටික කමන්නේ හොඳයි හොඳයි දැන් ඔන්න බලන්න දැන් බලන්න එහෙනම් කය උතන තිබුණා අන්න බලන්න විඥාන ශක්තියක් තමයි කොහෙට හරි ගිය ගියේ ගිය දැන අපි දන්නේ නැහැ හරිද ඒතර බලන්න මේ ගිය ශක්තියෙන් නේද කයක් හදාගන්නේ ආයිසරයක් එහෙමයි එහෙනම් ඔන්න බලන්න ඔන්න ඔන්න ඔන්න බලන්න තැන එහෙනම් බලන්න එහෙනම් අර මම දැන් ඔබට ඉස්සෙල්ලා කිව්ව කතන්දරේ. ඒ කියන්නේ මනසේම ගොඩනැගෙන දේ තමයි අල්ලන්නත් පුළුවන්, දකින්නත් පුළුවන් කියන භෞතිකයක් ඇතුළේ නිර්මාණය වෙන්නේ. ඔබට. ඔබට ඔබ ඒක වෙන ක්‍රමයක් තියෙනවා. ඒක අපි ඔබට බර වැඩි දැන් කිව්වා මම. එතකොට බලන්න එච්චර දුරට යන්න ඕනේ නැහැ. දැන් එතකොට බලන්න ඔබට හිතින් ඔබට වෙනවා බාහිරේ දකින්න බැරි නම් ඔබට දැන් මේ ඥානයක් ඉන්න ඕනේ. එතකොට මේ හිතින් දැන් දැන් හිතනේ තියෙන්නේ. ඇහෙන් ඇහෙන් මේක හිතන්න බෑනේ. ආ මම දැන් කියනකො ඔබට මෙහෙම දැන්. ඔන්න දැන් ඔබ ඇස් දෙක පියාගන්න. ඔව්. දැන් ඔබට ඔබට ඔතන ඔබේ කය පේනවා නේද දැන්? ඇස් දෙක පියාගත්තට හිතෙන්. හිතෙන් පේනවා කය. ඔබ ඉඳගෙන ඉන්නවා පේනවා ඔක්කොම පේනවා නේද? ඔය වටපිටාවත් ඔක්කොම පේනවා නේද? පේනවා පේනවා. දැන් අසරින්නකෝ. හරි. දැන් ඒකම නෙමෙයිද පේන්නේ? ඔව් ඒකෙම පේනවා. එතකොට ඒ තේරුන්නේ ඒකම නැද්ද මං පේනවා. කිව්ව එක? අමිතා නෝනාට තේරුණාද දැන් කිව්ව එක? ඒ තේරුම්- මහත්තයා තේරුම් කියන්නේ හොඳට නෑ. හිත- හිත කැඩපතක් වගේ කියන එකනේ අර බාහිර තියෙන දේම හිතේ මේ මේවා වෙනවා කියන එකනේ කියන්නේ ප්‍රතිබිම්බයක් වගේ කියලාද? ඒ කියන්නේ හිතේ ප්‍රතිබිම්බයම නෙමෙයිද ඇසරියාමයි ඇසරියා කියලා හිතන්නේ හිතින්මනේ. ඒ ඇරියාම පේන්නේ ඇතුලේ හිතින්මයි. තියෙන එක නෙමෙයිද එළියේ පේන්නේ. ඒකම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ මනසෙම කොපිය තමයි එහා පැත්තෙන් ඔබට තියෙන්නේ. කියන්නේ මානසික ප්‍රතිබිම්බේ පේන කණ්ණාඩිය වගේ. ඒ කියන්නේ දැන් ඔබ දැන් අත්දකින්නකෝ. දැන් ඇස් දෙක වහගන්නකෝ. හ්ම්. දැන් ඔබ ඉන්න විදිහ බලන්නකො ඔක්කොම ටික පේනව නේද? ඔබේ ඡායාව ඔක්කොම ටික පේනව නේද මනසට? පේනවා. දැන් ඇස් අරින්න හිතට වැටිලා තියෙන්නේ. හිතට වැටිලා නෙමෙයි ඒ හිතේ තියෙන එකම තමයි ඇරියාම ඔබට ඒ විදිහට සනිදස්සන සප්පටිකයක් ඇදියට ආයි සකස් වෙන්නේ. තේරුණා. ආ ඔය හිතේ තියෙන දැන් ඔබ දැන් හිතන්න කොහොමද? ඔය හිතේ තියෙන එක දැන් අල්ලන්න පුළුවන්ද? දැන් හිතේ තියෙන එක අල්ලන්න බෑ. අල්ලන්න බෑනේ පෙන්වන්න පුළුවන්ද කාට හරි? බෑ මගේ හිතේ මේක තියෙනවා කියලා කියන්න පුළුවන් පෙන්වන්න බෑ. අන්න හරි. දැන් ඔය හිතේ වැටලා තියෙන එකට දැන් ඔය ඉඳගෙන ඉන්නවනේ. ඕකට පවුඩර් ටිකක් දාන්න පුළුවන්ද? බෑ බෑ. අන්න බලන්න දැන් ඔබ SRP හැටියෙම ඒකම තියෙනවානේ. හරි නේද? ඒ කියන්නේ ඒකම තමයි කතන්දරේ. ඒ කියන්නේ ඔබ දකින්නේ ඔබේ හිතමයි. ඒකම තමයි මම තව පැත්තකින් පෙන්නන්න. ඒ කියන්නේ ওই විදිහට ඔබ ඇහැ කන නාසය දිව කය කියන ඔක්කොම ටික බලා ගන්න. ඒ කියන්නේ දැන් අර කනේ කනේ පරයයෙන් හොඳටම ඔබ තේරෙන්න ඕනේ ඔබට. කනට ඇවිල්ලා වදින්නේ ශබ්දයක්, ශබ්ද තරංගයක්. පණිවිඩේ හදාගන්න හිතෙන්. ඔව් ඒ ටික මට තේරුණා මහත්තයා. ඒ ටික මට තේරුණා. එතකොට ඕ තේරුණා නම් මේක තේරෙන්න ඕනේ. එතකොට හිතින් හදින රූපෙම තමයි හිතින් දකින්නේ එහෙනම්. ඕ හිතෙන් හැදෙන රූපෙම හිත මට අර ගොඩක් අමාරුයි මේ ඒ කියන්නේ දැන් අර හිත හිත දැක ගන්න එක තමයි අමාරුව තිබේ කියන අර අනිත් ඒවායින් සේරගෙම හිත හිත හැදෙනවා කියන එක දැනගත්තට අර හිතේක හිතෙන් මේවා වෙනවා කියන එක තැන තමයි මම හිර වුණේ ටිකක් දැන් තේරුණාද ඒක දැන් තේරුණා. ඕ දැන් තේරුණා. දැන් තේරුණා. එතකොට බලන්න හිතට තියෙන්නේ හිතේ හැදිච්ච ඒවා විතරයි. හිතට ඇහින්නේ හිතෙන් හදාගත්ත ඒවා විතරයි. හිතට දැනෙන්නේ හිතින් දැනගත්ත දේ විතරයි. දැනෙච්ච ටික විතරයි. ආන්න බලන්න. එතකොට බලන්න දැන් එතකොට අන්න දැන් ඔබේ ප්‍රශ්නෙට එන්න දැන්. එහෙනම් ඔන්න බලන්න. ඇහැ රූප චක්කු විඥාන කියනකොට පේනවා කියන ස්වභාවය. ඒ පේනවා කියන ස්වභාවය හම්බ වෙන්නේ කොහෙද හිතටමයි. පේනවා කියලා. දැන් පේනවා කියලා. ඔන්න බලන්න S2 වහගන්නකෝ. දැන් ඔන්න S2 අරින්නකෝ. S2 අරින්නකෝ දැන් පේනවා. දැන් ඔය පේනවා කියලා කියන්නේ කවුද? ඇහැද හිතද? හිත කියන්නේ හිත. ඔය දැන් මොකද නඳුනේ? චක්කුම් පටිච්ච රූපීට උප්පජි චක්කු විඥාන. අන්න ඇහැ ඇරුණා නිතරම නිරුද්ධයි. තිංගල් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන පේනවා. ඔන්න බලන්න පේනවා. ඔන්න බලන්න පේනවා කියන්නේ පේන්නේ මොකටද? ඇහැට. ඇහැට ඒ ඇහැ තියෙන්නේ කොතනද? ඔන්න දැන් ඉපදිලා තින්නේ ඇහැ. අර පේනවා කිව්ව තැනම ඒකමයි ඇහැ. වෙන මොකුත් නෙවෙයි. ඔන්න බලන්න පේනවා කිව්ව තැනමයි ඇහැ. එතකොට ඇහැ තියෙනවා නම් ඇහැට රූප වැටෙන්න ඕනේ කණ්ණාඩියට වගේ. හරිනේ? එහෙමයි. එහෙනම් ওই පේනවා කියන තැනම ඇහැ කියන පේනවා ඇහැ කියන තැනම නෙවෙයිද රූපი තියෙන්නේ. ඒක වැඩිලා තියෙන්නේ. ඔව් ඔව් ඔව්. එතනමයි. ඒ වගේමයි. හොඳයි ඔන්න බලන්න. ඔන්න බලන්න. එහෙනම් පේනවා කියන තැනමයි රූපේ. ඒතුර බලන්න පේනවා කියලා දැනගatti කොහෙන්ද හිතෙන්? හිතෙන්. ඒතුර බලන්න එක හිතයි හටගත්තේ. ඒ හිත හටගත්ත නිසාමයි පේනවා කියලා හම්බ වුනේ. එතකොට හිතයි පේනවා කියන එකයි දෙකක් දෙකක්. එකක් එකක්. අන්න බලන්න. එහෙනම් හිතමයි පේන්නේ. ඔන්න දැන් ඔබට එනවා කමටහන. හිතමයි පේන්නේ. එතකොට ඒ පේන එකමයි රූපය. එන්න බලන්න හිතමයි රූපය. අන්න බලන්න. එහෙනම් හිතයි පේන රූපයයි දෙකක් දෙකක්ද? එකයි එකයි. ඉතින් ඒකමනේ දෙයියනේ දැන් මේ කිව්වේ. ඒක තමයි කිව්වේ. හිතමයි පේන්නේ. මේ පේන එක හිතමයි. වෙන මොකුත් නෙමෙයි. අන්න දැක්කද? හිතමයි ඇහින්නේ. ඊ හ්ම්. ඇහෙනවා කියන ස්වභාවයමයි මේ වෙලාවේ හිත. මේ පේනවා කියන ස්වභාවයමයි මේ වෙලාවේ හිත. වෙන මොකුත් නෑ දෙකක් නෑ. හ්ම්. හ්ම්. එතකොට නෑ. අන්න බලන්න දැන් හ්ම්. එතකොට මම මම කෝද? අන්න ඔබ මේ ධර්මයක් නොදන්නා තාක්කල් මේ හටගත්ත හ්ම්. හිත තමයි කවුද? මම කියලා අරගෙන මම තියෙන්නේ. අන්න බලන්න සාදු සාදු පොඩි හ්ම්. දරුවෙක්ට වගේ කියලා දෙන්න වෙනවා නේද? <laughs> හොඳට අහගන්න. <laughs> හොඳට ගන්න එතකොට බලන්න ඔන්න දැන් ගැටේ කරවන්න පේනවා කියන තැනයි ඇහැයි රූපේයි හිතයි මමයි පහද්ද එකක්ද එකයි එකයි මේ මොහොතට හටගන්න හිතමයි මම ඒ හිතම තමයි පේනදී ඒ හිතම තමයි ඇහෙනදී ඒ හිතම තමයි දැනගන්නදී දැනෙනදී දැනගන්න දේ. දැනගන්න දැනෙන දේ. දේ. ඔක්කොම මේ හ්ම්. වෙලාවේ එක හිතයි. ඒ හිත තමයි ඔක්කොම. මමත් ওই හිතයි, පේන එකත් ওই හිතයි, දැනෙන එකත් ওই හිතයි, දැනගන්න එකත් ওই හිතයි, ඇහෙන එකත් ওই හිතයි, එක හිතයි මේ මොහොතකට හටගන්නේ. හ්ම්. හ්ම්. ඔන්න දැන් ඔය ඔය හ්ම්. ගැටේ ලියා ගන්න. ඔන්න බලන්න දැන් වෙලා තියෙන දේ. හ්ම්. ඔන්න ඔබ අහුවෙලා තියෙන තැන. ඔන්න ඔකයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කිව්වේ. ඔන්න බලන්න ඔය හ්ම්. හිත මම වෙනකොටම වෙන වැඩේ මොකක්ද දන්නවද? හ්ම්. මට පේන රූප කියලා දෙකක් හැදෙනවා. දිත්වයක් සකස් වෙනවා. ඒ ඔව්. කියන්නේ ඔබ හිත වෙලා ඒ හිතම හිතේම හැදිච්ච රූපේ බාහිරට යනවා. අන්න වෙච්ච වැඩි. ඔව්. අන්න අභ්‍යන්තර බාහිර දෙකක් සකස් වෙනවා. ඔන්න ඔකට තමයි දතාවය කියලා කිව්වේ. එතකොට බලන්න දතාවයක් හටගන්න නම් අවකාශයක් සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අතනයි මෙතනයි කියන තැනනේ හිස් මේ ඉඩකඩ ඉඩ තියෙන්නේ. ඒ ඉඩට කියන අවකාශය කියලා. අන්න බලන්න. අන්න බලන්න ඔබයි මමයි. මට පේන රූපයක් රූපය පේන මම. අන්න අවකාශය. අන්න ඉඩ. ඒ ඉඩ ආපු තැන තමයි දෙකක් වෙන්නේ. ඒ දෙකක් වෙන්නේ මෙතන මම ඉන්නවා මට පේන රූපයක් තියෙනවා. අන්න බලන්න. මෙතන මම ඉන්නවා මට ඇහෙන ශබ්ද තියෙනවා. මෙතන මම ඉන්නවා මට දැනෙන දේවල් තියෙනවා. මෙතන මම ඉන්නවා මම දැනගන්න දේවල් තියෙනවා. අන්න දෙකක් හැදෙන හැටි. අන්න බලන්න දැන් වෙච්ච වැඩේ එකපාරම. දැන් බලන්න හොඳට බලා ගන්න. දැන් බලන්න ඔබ දැන් මේ ගැටේ ලියහගත්තාම ඔබට පේනවා නෑ මේ හැදෙන හිතයි ඊ හැදෙන ඇහෙන එකක් නම් ඇහෙන දෙයි එහෙම නැත්නම් පේන එකක් නම් පේන දෙයි දෙකක් නෙමෙයි එකක් කියලා. අන්න බලන්න ඒ දෙක දෙකක් නෙමෙයි එකක් කියනකොට අර අවකාශයේදී මොකද වෙන්නේ? ඒක නැතු අන්න අන්න බලන්න පැදුරු ඇකිලුවා. හොඳට බලන්න පැදුරු ඇකිලුවා. දැන් හිතයි ඒ මේ හිතම තමයි මේ වෙලාවේ හැදෙනදී මේ හිතම තමයි මේ වෙලාවේ ඇහෙනදී දැනට ගන්නකො ওই විදියට එහෙනම් බලන්න අභ්‍යන්තර බාහිර කියන දෙකෙන් මිදුණා. හ්ම්. එහෙනම් දෙකක් තියෙනවා දෙකයි තියෙන්නේ. එකයි තියෙන්නේ. එහෙනම් මේ මොහොතට හට ගැනීමක් වෙනවා එච්චරයි සිද්ධ වුනේ. ඔන්න බලන්න දැන් වෙච්ච දේ. හොඳට බලන්න ඔන්න දිත්‍යය කැඩුනා. දිත්‍යය කැඩිච්ච වෙලාවේදී එහෙනම් මේ හිත හටගන්න හිතමයි මේ වෙලාවේ මගේ ස්වභාවය. එහෙනම් බලන්න මම සහ ලෝකය කියලා දෙකක් හදාගෙන තිබුණා. මම සහ ලෝකය. අන්න බලන්න මම සහ ලෝකය කැඩුනා. මගේ ලෝකය කියන තැනට ආවා. දැන් එතකොට මේ හිතම තමයි මම මේ වෙලාවේ හිත යම්සේද ඒ තමයි මගේ ස්වභාවය. මේ වෙලාවේ හිත පෙනෙන ස්වභාවයක තියෙනවා ඒ තමයි මගේ ස්වභාවය. ඔන්න දැන් ඉතිරිලුත් නිදහස් වෙන්න ඕනේ. පීවරෙන් පීවර එන්න ඕනේ. එකපාරම ඔලෙවල් වලට යන්න බෑනේ. හ්ම්. එක් පොඩියට ගිහිල්ලා එකේ පන්තියට ඇවිල්ලා දෙක තුන හතර ශිෂ්‍යත්ව ලියලා ඕමනේ එන්න ඕනේ නේද? ආ ඉස්සල්ලාම ඕක ඕක කඩාගත්තාම ඔබට මෙන්න මේ විදිහට තේරෙන. දැන් ඔබ හිතන්නකෝ ඔබ යනවා දියැලක් ළඟට. දියැලේ වතුර වැටෙනවා. දැන් වතුර වැටෙන සද්දය ඇහෙනවා. සද්දය ඇහෙනකොට දැන් හිතේ ස්වභාවය කොහොමද? හිතේ ස්වභාවය අර දියැලෙන් වැටෙන වතුර අන්න බලන්න ඒ ස්වභාවෙමයි. අන්න බලන්න ඒ ස්වභාවයමයි අන්න ඒ සද්දේ ඔබ ඒකනේ හිත ගන්න එතකොට අන්න හරි ඒ හිත ඒ සද්දේ බවට පත් වුණා අන්න හිත කියන්නේ දැන් ඔබ ඔබ එහෙනම් දියැල්ල බවට පත් වුණා දැන් අන්න බලන්න ඔබ දියැල්ල බවට පත් වුණා ඔබ ඒක වින්දනය කරනවා ඒ තුල ඉඳගෙන ආන්න ඔන්න ඔය ඔය ඔය එක එක විදියක්. හොඳේ? ඔන්න බලන්න ඔබ මලක් දකිනවා. ආ ඒ ස්වභාවයම තමයි ඔබේ ස්වභාවය මේ වෙලාවේ. අන්න ඔබේ මල වින්දනය කරනවා. ඒ අන්න බලන්න. මේ මේ ටික ගැඹුරු කතාවක්. හොඳේ? ඔන්න බලන්න දැන් මම කිව්වේ පියවරෙන් පියවර එන විදිය. එහෙනම් ඔන්න බලන්න ඊගාට බලන්න දැන් ඔබට එන මේ ධර්මයේ තුල තියෙන මේ හිතක් හටගන්නේ පටිච්චසමුප්පන්නෝ කියලා. ඔව් ඒ ඒ මොහොතේ. ඒ ඒ මොහොතේ. හොඳයි ඒ ඒ මොහොතේ එතකොට දැන් බලන්න මම අර ඉස්සෙල්ලා කිව්ව තැනදී දැන් බලන්න මේ හිතමයි ඔබ ඉපදෙන්නේ යම් හිතක්ද අන්න ඔබ ඔබ ඉපදුනා ඒ හිතමයි මේ වෙලාවේ ඉපදිච්ච ස්වභාවය ඇහෙන ස්වභාවයද දැනෙන ස්වභාවයද එච්චරයි හරිනේ එතකොට බලන්න එහෙනම් දැන් මේ භෞතිකියම භෞතිකියම කියන්නේ හිතමයි හිතයි භෞතිකයයි දෙකක් නෙවෙයිනේ අභ්‍යන්තර බාහිර දෙකක් නෙවෙයි ඒක භෞතිකය කියලා කියන්නේ සබහා දහම ඔන්න බලන්න. එහෙනම් දැන් හිත සබහාදහම පවටපත් වුණා. අන්න ඔබ සබහාදහම පවටපත් වෙලා ඔබ ඒක වින්දනය කරනවා. හරිනේ? ටිකක් අන්න ඔන්න බලන්න දැන් ඊගාව කතාව. දැන් තාම ඔබ මේ හිත මමයි කියලා අල්ලගෙන ඉන්න තැන. හරි? ඔන්න දැන් ඔබ හිතෙන් නිදහස් වෙන්න යන්නේ. දැන් ඔබට පේනවා. එතකොට මේ හිතක් හටගන්නේ පටිච්චසමුප්පන්නව. මේ හිත මම මම දැන් මේ හිතක් හදෙන ඉපදෙනකොට තමයි මම ඉපදෙන්නේ. හිත නිරුද්ධ වෙනකොට අන්න මම නිරුද්ධ වුණා. සියල්ලම නිරුද්ධයි. ලෝකෙම නිරුද්ධයි. ඊගා මොහොතට තව එක්කෙනෙක් ඉපදෙන්නේ. ඉසල්ලෙක් කියලා ඉවරයි. අන්න බලන්න ඒකත් ඒ මොහොතේ හේතු හට ගැනීම තුළ හටගත්ත හේතු නිරෝධේ නිරුද්ධ වෙනකොට අන්න එයත් එතනම නිරුද්ධයි. එහෙනම් ඔබ දකිනවා මේ මොහොතක් මොහොතක් පාසා පෙරනොතිවි හිතක් හට ගන්නවා. ඒ හිත ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. අන්න දැන් ඔබ දකිනවා මෙන්න මේ කතන්දරේ කොහොමද වෙන්නේ? ඒ කියන්නේ හිතක් අටගන්නේ අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි. හිතක් අටගන්නේ කොයි වෙලාවේද මේ මේ පච්චුප්පන්න මොහොතේ. ආන්න වල. ඒ හිත හටගන්නේ කොහොමද? ඔබ උපද්දනවද? දෙවියන් වහන්සේ උපද්දනවද? වෙන කෙනෙක් උපද්දනවද? කොහොමද ඉපදෙන්නේ හිත? හේතුඵල ධර්මයට අනුවනේ නේද මහත්මයා? අන්න හරි. හේතුඵල එන මෙතන ඔන්න ඔබට අවබෝධ වෙනවා පටිච්ච සමුප්පාදය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා එකක්. ඒ පටිච්ච සමුප්පාදේ මේ වෙලාවේ හේතු නිසායි පේන්නේ. පේනවා කියන තැනම එහෙනම් මේ සලායතන කියන ස්වභාවය තමයි මේ වෙලාවේ මෙතන තියෙන්නේ. එහෙනම් මේ හිත හටගන්නෙම ස්කන්ධ පහක් හටගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන් කොයි ආකාරයෙන් හටගත්තත් ස්කන්ධ පහක් තමයි හටගන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහ හටගන්නවා හේතුන්ගෙන් හටගත් එක හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන්න ඕනේ. අන්න එතකොට බලන්න හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන්න නම් මේ වෙලාවේ ඔබ ඉන්න ඕනේ අවබෝධයක. එතකොට හොඳට බලන්න එහෙනම් ඔබ ඉන්නේ මේ වෙලාවේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හේතුඵල ක්‍රියාවලියක ඉන්නේ. මේ වෙලාවේ හේතු පහක් නිසායි හිතක් හටගන්නේ. ඒකට කියනවා පංචස්කන්ධයක්. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියලා. බුදුහා පියාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ මෙච්චර කල් හිතන් හිටියා මේක මමයි කියලා. ඔව්. එතකොට බලන්න ඔබ මෙච්චර වෙලාව මෙච්චර කල් ඔබ මේ ධර්මයේ දොදැන ගන්නපා. ඔබ රවට්ටල නේද මේ? ඔබ රැවටීමක නේද ඉඳලා තියෙන්නේ. ඔබ ඔබ දැන් එතකොට බලන්න ඔබට මේ බාහිරයක් තියෙනවා. ඒකේ ඒකේ හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා අරයා බනිනවා ඒකට ගැටුණා. අර අරක හොඳයි ඒකට ඇලුනා. අන්න අරයා බය කරනවා අන්න ඒකට බය වුණා. අන්න අරයා නිසා අසහනයක් ආවා මේ විදිහට ඔබට දැන් පේනවා නේද මේ හිත ඔබව රවට්ටලා ගිල මෙච්චර කාලයක්. ඔව්. එතකොට මේ මේ රවට්ටන හිත මම කියලා ගන්න පුළුවන්ද? බැහැ. ගන්න. බැහැ. ඔබ ඔබ කවදාකවත් රවට්ටනවද? ওই හිත මම නෑ. <laughs> අන්න දැන් ඔබට මේ හිත ගැන කලකිරෙන්න ගන්න. අන්න ඔබට ඔබට තව ධර්මයේ පේනවා කොහොමද මේ හිතක් හටගන්න හේතු නිසායි. අන්න බලන්න රූප කියන හේතු රූපස්කන්ධයක් කියන හේතු ටික සකස් වුණොත් තමයි වේදනා සංඥා සංකාර හටගෙන විඥාන කියලා දැනීමක් එන්නේ. එනම් මේ මේ රූපයක් කොහොමද සකස් වෙන්නේ? අන්න ඇහැ රූප චක්කු විඥානීය කියලා මේ විදිහට හේතු ටිකක් සකස් වෙනවා. කන ශබ්ද සෝත විඥානීය කියලා හේතු ටිකක් සකස් වෙනවා. අන්න දැන් ඔබ දකිනවා දිගින් දිගටම හේතුඵල ක්‍රියාවලියක් තමයි මෙතන වෙන්නේ. එහෙනම් මේ සලායතන කියන තැන තමයි නිතර සලායතන හටගන්න හේතුව තමයි නාම රූප සකස් වෙන එක. නාම රූප සකස් වෙනවා සකස් වෙන්නේ විඥානයක් හටගත්තොත් අන්න බලන්න විඥානයක් හටගන්න හේතුව තමයි සංකාර සංකාර කියන්නේ චේතනා. එහෙනම් මේ චේතනා සකස් වෙන්න හේතුව තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොනවාද? කෙලෙස්. කෙලෙස් නිසා හටගෙන ගොඩ නැගින මෙන්න මේ ක්‍රියාවලියක් මෙතන වෙන්නේ. මේක කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. මේක ධර්මතාවයක්. අන්න ඔබ එහෙනම් මේ හිත දැන් මම කියලා ගන්න පුළුවන්. බැහැ බැහැ බැහැ. දැන් ඔබට ඕන තරම් හේතු තියෙනවානේ. මෙච්චර කාලයක් සංසාරේ යන්න හේතු උනේ මේක දන්නේ නැති නිසායි. එහෙනම් මේ මේ ඉපදිච්ච අත්භවයේ අප්‍රමාණ දුකක් දුකකට අප්‍රමාණ දුකකට වැටිලා තියෙනවා කියලා කියන්නේ නෑ. ඔබ ඉඳලම තියෙන රැවටීම කියලා ඔබ දැනගන්නවා නේද? ඔව් ඔව් හැමදේම හිතින්නේ අල්ලගෙන ඉඳලා තියෙන්නේ. අන්න හරි. අන්න ඒක දකින්නකොට ඔබට එහෙනම් මේ හිත මම කියලා ගන්න පුළුවන් කිසිම සාධකයක් තියනවද? නැහැ නැහැ. එහෙම බැලුවාම දැන් මහත්තයා කෙනෙක් මැරුණා දුක් වෙන්න දෙයක්වත් නැහැ. ඉන්න ඉන්න පොඩ්ඩක් ඉන්න බලමු කවුද මැරෙන්නේ කියලා. හොඳට අහගන්න. හොඳේ. ඒක තමයි මම මේ කියන්නේ. දැන් එතකොට බලන්න එහෙනම් මොහොතක් පාසා ඉපදෙන්නේ හිතක්. එහෙනම් නිරුද්ධ වෙලා මැරිලා යන්නේ හිතක් නේද? ඔව්. අන්න ඔබට පේනවා. එහෙනම් කෙනෙක් පුද්ගලෙක් මැරෙනවද මෙතන? ධර්මතාවයක් හටගෙන ධර්මතාවයක් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙනම් මොහොතක් පාසා ඔබ ඔබ ඉපදුනා කියලා දැනගත්තත් හිතකින් නේද? ඔබ දැක්කද ඔබ ඉපදෙනවා? ඔව්. ඔබ මැරෙනවා කියලා දැනගෙන තින්නේ හිතකින් නේද? ඔව්. එතකොට එතකොට මේ ජීවත් වෙනවා කියලා ඉන්න දෙන තින්නේ හිතක් හටගෙන හිතක් නිරුද්ධ වෙන කතන්දරයක් නේද? ඔව්. එතකොට ඔව්. එතකොට ඉපදෙන්නෙත් හිතක් මැරෙන්නෙත් හිතක්. දැන් එතකොට ඔබ හිතන් හිටව මව් කුසකින් ඉපදෙන කෙනාගේ නිදහස් නැද්ද දැන් උතන? ඔව්. ඔව්. එතකොට මහ පොළේ වල දාන කෙනාගිනුත් නිදහස් නැද්ද දැන් උතන? නිදහස්. ඒ කියන්නේ ඔබ දකින්නවනේ හිතක් හටගෙන හිතක් නිරුද්ධ වෙන කතන්දරයක් විතරයි තියෙන්නේ කියලා මොහොතක් පාසා. හ්ම්. ආ එහෙනම් ඒ හිත තුල ගොඩ නැගින එක අවිත් දන්නේ නැතුව අල්ලගත්ත තැන නේද මව්කුසකින් ඉපදෙන කෙනෙක් අහුුනේ. ඔව්. මහ පොළේ වරදාන කෙනෙක් අහුුනේ තොතනින් නේද? හ්ම්. හ්ම්. ආ ඒ දෙන්නගෙම නිදහස් නේද එතකොට? නිදහස්. ආනවා දැන් හොඳ හ්ම්. බලන්න එහෙනම් මේ හිත දැන් මම කියලා ගන්න පුළුවන්ද? බෑ. හිත මම ගන්න කියලා ගන්න ආ බෑ. අන්න එහෙනම් ඔබ මේ හිත මම කියලා ගන්න බෑ කියලා දකිනකොටම එහෙනම් ඒ ඔබ දැක්කේ මොකද්ද? පංච උපාදානස්කන්ධය මම කියලා ගන්න බෑ කියන ඥානය පහළ තව දුරටත් මේක ගන්න බෑ මේක හේතුඵලවම හටගන්න එකක්. අයි සැකයක් තියනවාද දැන්? නෑ නෑ සැකයක් නෑ මට ඒක අර හොඳටම තේරුණා අර දිය ඇල්ලේ උපමාවෙන් දිය ඇල්ල ළඟට ගිහිල්ලා එහෙම හිටියාම ඒකේ බවට පත් වෙනවා කියලා මේ මොකද මමත් ගොඩක් හරි පරිසරයත් එක්ක ඉන්නකොට දැන් ගහක මලක් වුණත් දැක්කහම ඒකට මම අර මගේ හිත මේකට මෙයා වෙදි මට ඒක උපමාවෙන් හොඳටම තේරුණා මහත්තයා ඒක සාදු සාදු එහෙනම් හොඳටම බලන්න එහෙනම් දැන් ඔබ මොකද්ද කරන්න තියෙන්නේ එහෙනම් මේ හිත මම කියලා ගන්න බෑ කියලා තීරණයට එන්න වෙනවා නේද දැන් එහෙනම් හේලා තීරණයට එනකොට මොකද වෙන්නේ? අන්න සක්කාය දිට්ඨිය දුර වෙලා යනවා. ආයි සැකයක් තියනවාද? සැකයක් නැහැ නැහැ. එහෙනම් දැන් ඔබට දකින්න වෙන තැනක් තියෙනවද? ඔය හිත ගැන විතරයි නේද දකින්න තියෙන්නේ. හිත ගැන විතරයි. අන්න සීලබ්බත වරාමාස දුරු වෙනවා. අන්න සෝවාන්. අන්න සත්‍ය ඥාන පහළ වෙනවා. තව දුරටත් මේ හිත මම ගන්න බෑ කියලා ඔබ අතෑරපු තැන, අතෑරෙන තැන. ඒ ඥානය පහළ වෙනකොට දැන් ඔබ ඒ තුල දින්නේ ඔබ එකෙන් එළිය දින්නේ. මම ඒකෙන් එළී ඒ කියන්නේ මම කියලා කෙනෙක් නෑ ඒක මේ හේතුඵල දහමක් කියන එක ඒක තේරෙනකොට අවබෝධ වෙලා ඒ අවබෝධ ඒ අවබෝධයට ඔබ ඉන්නේ කොයි අවබෝධය තුල අවබෝධය තුල බලන්න ඔබ ඉන්නේ අවබෝධය තුල නම් ඔබ ආර රූපය තුල නෑ ඔබ වේදනාව තුල නෑ සංඥාව තුල නෑ සංකාරය තුල නෑ විඥානය තුල නෑ කොටින්ම කිව්වොත් ඔබ පංච උපාදාන ස්කන්ධය තුල නෑ ආන්න බලන්න අන්න බලන්න ඒක අතහැරිච්ච වෙලාවේ අන්න බලන්න ඔබ අතෑරිය හිත. මේ වෙලාවේ හටගත්ත හිතම නේද සියල්ලම. එහෙනම් ඔබ හිත අතෑරපු ඔබ ඔබෙන් හිත අතෑරිච්ච තැන ඒක මම කියලා ගන්න බැරිද? සියල්ල අතෑරිලා නැද්ද? සියල්ල අතෑරිලා එතකොට. එතකොට එහෙනම් බලන්න මෙච්චර කාලයක් ඔබට සියල්ල අතාරින්න කිව්ව තැන ඔබ අතෑරෙන්න බැරුව ඉඳලා තින්නේ මොකද්ද? හ්ම්. මොකද්ද අතාරින්න බැරුව ඉඳලා තින්නේ මෙච්චර කාලයක්? හිතක් හිත නේද? අන්න හිත. හරි. හිතක් අතරින්න බැරි හේතුව නේද සංසාරේ අප්‍රමාණව ඇවිල්ලා තියෙන්නේ. <laughs> දැක්කද? ඔව් අප්‍රමාණව එක දිගටම මෙරි මෙරි ඇවිල්ලා තියෙන හිත අතර ගන්න බැරුවයි. අන්න හරි. අන්න බලන්න. ඒ කියන්නේ මේ චිත්තක්ෂණේ දෙන්න බැරුව ඉඳලා දින අතෑරෙන. එක චිත්තක්ෂණේ අතාරින්න හිත අතෑරෙන්න. ඒක තමයි සෝවාන් අන්න බලන්න. එහෙනම් බලන්න ඔබ මේ මොහොතේ හිතක් හැදෙන්නේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන්. හරිනේ? ඔව්. එතකොට බලන්න ඔබ හිත අතෑරුව දැන් ඇහැ අතෑරිලා කන නහය දිව කය මන කයම අතෑරිලා. ওই ටික අයිති කාටද? ওই ටික අයිති කාටද? ඔය ඒ ඇහැ කියන්නේ මේ ඇහැ අයිති කාටද? කන අයිති කාටද? නහය දිව කය මන කාටද අයිති? මාරයට. මාරයට. අන්න ඔබ මාරයාගේ ලෝකෙන් මිදුණා. අන්න දැක්කද? අන්න ඔබ බුදු අන්න ඔබ අන්න බලන්න. ඒ කියන්නේ පෘථග්ජන කුලයේ ඉඳිලා ආර්ය කුලයේ ඉපදෙනවා දැන්. අන්න දැන් ඉපදිච්ච එක්කෙනා මව්කුසින්ද ඉපදුනේ? නැහැ. ඕපපාති කුලයේ දැන් ඉපදුනේ ආර්ය කුලයේ. දැක්කද? අන්න දැක්කද? එයා වල දාන්න තැනක් නැහැ කොහෙවත්. එයා මැරෙන කෙනෙක් නෙමෙයි. එයා අජරාමර අජරාමර තත්ත්වයටපත් වෙන කෙනෙක්. දැක්කද? අන්න ආර්ය කුලයේ ඉපදුනා. තේරුණා. ආ එහෙමයි. ඒක නම් හොඳටම පැහැදිලි වුණා මහත්තයා ඔබතුමාට තෙරුවන් සරණයි. එතකොට දැන් මම දිගටම මේ කමටහන තමයි වඩ아가න යන්න ඕනේ නේද මහත්තයා? දැන් ඉන්න. දැන් අර දැන් ඔන්න ඔබට ආව ප්‍රශ්නේ මුලින්ම. දැන් එතකොට ඔබ ඔබ ඔබ ඇලිලා ගැටිලා තියෙන කාත් එක්කද? ඔබත් එක්කම නේද? මගේ හිතත් එක්කම. අන්න හරි. ඒ කියන්නේ එහෙනම් ඇලීම තියෙන්නේ කොහේද? එළියේද හිතේද? හිතේ තියෙන්නේ. ඒක ඇති වෙන්නේ මේ වෙලාවේ හිතක් හට ගන්නකොට නේද? හ්ම්. ගැටීම ඔව්. තියෙන්නේ කොහේද? ඔව්. එළියේද? නෑ ඇතුලේ. ඒත් හිතේමයි. අන්න බලන්න. එතකොට ගැටීම තියනවාද ගැටීම ඉපදෙනවද මේ මොහොතේ හට ගන්නකොට? මේ මොහොතට ඉපදෙනවා. ඇලීම තියනවාද මේ මොහොතේ ඉපදෙන ධර්මයක්? මේ මොහොතේ ඉපදෙන ධර්මයක්. ඔන්න හොඳට අහගන්න. එතකොට බලන්න රැවටීම කියන එක මේ මොහොතේ තියෙන එකක්ද මේ මොහොතේ ඉපදෙනවද? රැවටීම කියන එක මහත්තයා ඒක තියෙන හින්දා නේද අපිට මේ මොහොතට ඉපදෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතට ඒක ඉපදෙන නිසා නේද අර ටික වෙන්නේ. ඒක තමයි අහන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ ඇලීම කියන්නේ රාගය, ගැටීම ගැටීම කියන්නේ දේශය, රැවටීම කියන්නේ මුලාව, මුලාව කියන්නේ මෝහයට. එතකොට මම මේවා කොහෙවත් තියෙනව නෙමෙයි. අනවබෝධය තුල මොහොතක් මොහොතක් පාසා ඉපදෙනවා. පංච උපාදානස්කන්ධයක් අටගොනුකට ඉපදිලා තියෙන්නේ මොකද්ද? එක්ක රාගයක්, එක්ක දේශයක්, එක්ක මෝහයක්. එක්ක ඇලීමක් එක්ක ගැටීමක් එක්ක මුලාවක්. තේරුණාද? මේවා කොහෙවත් තියනව නෙමෙයි. අනවබෝධය තුල ඉපදෙනවා. හට ගන්නවා. අන්න දැක්කද? එහෙනම් දැන් ඔබ අවබෝධය තුල රාගක්කයෝ නිබ්බානං, දේශක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. ඔය මොකද්ද කියේ? ඉදන් නිස්සරණ. අන්න නිස්සරණ මාර්ගයේ ඔබ ඉන්නේ. ඔබ ඇලීම තුල නෑ, ගැටීම තුල නෑ, රැවටීම තුල නැත්තම් ඒ මොහොත තුල රාග නෑ, දේශ නෑ, මෝහ නෑ. අන්න බලන්න මේ මේ මොහොත තුල අවිද්‍යා අවිද්‍යාව නිරෝධයි තණ්හාව නිරෝධයි. ඔය තියෙන්නේ මොකද? නිස්සරණ මාර්ගය. ආන්න දැක්කද? ඉතින් එහෙනම් දැන් බලන්න දැන් ඔබට ඇලී ගැටීමක් එනකොට කවුරු හරි බනිනවා කියලා ඇහෙනකොටම දැන් ඔබ දන්නවා කතන්දරේ. දැන් ඔබට hina යනවා නේ. අන්න ඔබ දැපිනවා අන්න අකුසල සිතක් හටගත්තා. ඔන්න කොච්චරයි දකින්නේ. අරය වනිනවද නෙමෙයි අකුසල සිතක් හටගත්තා කියලා ඥානය එනවා ටක් ගාලා දැකපු හැටිය මොකද ඉපදිච්ච පංච උපාදානස්කන්ධය එතනම නිරෝධය යන්න ඔබ ඉන්නවා අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන තැන ඔබ ඉන්නේ අන්න බලන්න ඉපදිච්ච පටිගය ඉපදිච්ච දේශය එතනම නිරුද්ධයි ඒක නිකන් නිරුද්ධ වුන්නේ ඒ ඉපදිච්ච හේතුව ඒක ඉපදෙන්න තිබිච්ච හේතු ටිකත් එක්කම නිරුද්ධයි දැක්කද ඔබ ඉන්නේ ඔතේ තුනේ ආන්න දැක්කද ඉතින් ඔබට මම ඔන්න සරලවම කියලා දුන්නා. දැන් මොකද්ද ඔබට කරන්න ඕන ටික මම කියන්න ඕනේ මේ ඥානය පහළ වෙච්ච කෙනාට ඔය ප්‍රත්‍යවික්ෂා ඥාන පහ පිහිටනවා. <laughs> හරියට හොඳයි. එහෙනම් මම හිතනවා ඔබගේ ප්‍රශ්නේ විසඳුණා. හරිනේ අනේ මහත්තයා බොහොම පින් ඔබතුමාට මේ මට මේක මේ ගැලවලා දුන්නට ඇත්තටම මේක පුදුමාකාර ගැටලුවක් ඉතින් මේ කියන්නේ ඔය තරහ කේන්ති අර එක නිතර නිතර වගේ ඇති වෙන බොහොම අමාරුවෙන් අර දිය යට ගන්න රබර් බෝලයක් වගේ තමයි ඒක තිබ්බේ ඇත්තටම දැන් නම් මට මේ ගොඩක් සහනයක් දැනෙනවා ඔබට කේන්තියක් කෙනෙකුට තරහක් කෙනෙකුටම ටක් ගාලා හිතන්න ආ පටික සම්පස්සයක් වෙලා තියෙනවා දේශයක් හටගෙන තියෙන්නේ. අන්න හොඳ දකින්න. ඇලෙන දෙයක් වෙනකොට හිතන්න අන්න දකින්න ටක් ගාලා ආ රාග සම්පස්සයක් වෙලා තියෙන්නේ. අන්න දකින්න දැන් දකින්නකොටම වැඩි උතනම නිරුත්තයි. තේරුණාද වැඩි? හැබැයි රාගය ගැන රාගීර තමයි අපි අහුවෙන්නේ. හරිද? ඔබ බලන්න ඔබ බලන්න මෙන්න මෙහෙම. ඔන්න හොඳට බලන්න. ඔන්න ඔබ කන්නම කැමති කෑමක් කියන්නකෝ. මම කණ්ඩම කැමති මාටිකක් පැනිරස වල කේක් වලට කැමති අන්න දැන් කන්න බොහිතන්න දැන් කේක් කනවා කියලා ඔන්න කේක් කන වෙලාවක ඔබ මේක කරන්න ඔන්න බලන්න දැන් ඔබ කේක් කෑල්ලක් අරගෙන කටට දාගන්නවා හොඳට හපන්න හොඳට හපලා හපලා හපලා හපලා හපලා හපලා හපලා හපලා අතට ගන්න ඔව් ඇත්තකින් තියන්න ආයි කේක් කෑල්ලක් ගන්න හොඳට හපලා හපලා හපලා හපලා හපලා ගිලින්න ඔව් හරි දැන් උගුරට ඇඟිල්ල දාලා පොඩ්ඩක් අර ගිලපු එක ආයි ගන්න එළියට. ඔව්. ආන්න ගත්තා. දැන් වමනේ දැම්මන්නේ නේ. දැන් ඉස්සල්ලා අර අතට ගත්ත එක පැත්තකින් තියන්න කියලා කිව්වනේ. දැන් ඕක කන්න. දැන් කොහොමද? කන්න බෑ. <laughs> දැන් ඔබට පේනවා නේද? ඔබ ඉස්සන්න වැඩි වෙලාවක් ගියාද ජරා මරණ වෙන්න. ඔය කේක් කෑල්ල. නෑ නෑ. එහෙනම් කේක් එකේ ස්වභාවය මොකද? ජරා මරණ නේද? ජරාවට මරණය. එහෙනම් මේ මොහොතේ සැපයි රසයි කියලා කන එක තැනම ඔබ අහුවෙලා නේද? ඔව්. ඒක ඇත්තම ස්වභාවය නේද දැක්කේ? වැඩි වෙලාව යන්නේ ඉස්සලා කාගේවත් කටට නෙමෙයි දැම්මේ ඔබේ කටටම. එහෙනම් ඔබට පේනවා ඕක කටට ගිහිල්ලා අතට ගත්ත එක කන්න බැරි නම් දැන් බලන්න කටට ගිහිල්ලා බඩට ගියේ එක එළියටත් අරගෙන බැලුවා. දැන් ඕක කන්න පුළුවන්ද ඔබට? බෑ බෑ. බෑ. එහෙනම් කටට දාපු තැනම බලන්න අතට ගත්ත තැනම ජරා මරණයක් නේද ඔබ කටට දාන් තියෙන්නේ. එහෙමයි. එහෙනම් වැඩි වෙලාවක් යනවද මේ සැපයි කියලා අල්ලා එහෙනම් ඔය විදියට කාපු කෑම වලින් නේද ඔබේ කය හැදිලා තියෙන්නේ. එහෙමයි. එහෙනම් බලන්න ඔය කයේ ස්වභාවයත් උමමයි නේද? ඒකම නේද මැරිලා පෑ ගානක් යනකොට අර ඔබ කිව්ව නේද රස්නේ නැති වෙලා යනවා කියලා. ඔව් ඔව්. අන්න බලන්න. ඒ කියන්නේ මේ ආහාරජව ආහාරජව කර්මජව මේ කයේ රස්නේ පවතිනවා. හරිද මේ ආහාර වලිනුත් කර්ම මේ රසණිය පවතිනවා කර්මජවත් රසණිය පවතිනවා බලන්න මැරුණාම සිතෙන් සිත අයින් වුණාම කර්මජව තියෙන උෂ්ණිය නැති වෙලා යනවා කර්මජ තේජෝ ධාතු අයින් වෙලා යනවා ආහාරයෙන් ගත්ත ක්‍රියාවලිය තවදුරටත් සිද්ධ වෙන්නේ ආස්වාද ප්‍රාස්වාස නැති නිසා ඒක නිසා කය රත් වෙන්නේ නැහැ එහෙනම් දැන් මොකද වෙන්නේ කය කය සීතල වෙනවා දැන් කය සීතල වෙනකොට ඔහොම තියලා තිබුණොත් ඔබට වෙන්නේ මොකද්ද ටිකක් වෙලා යනකොට මේ සීතල සීතල වැඩි වෙලා කය දරදඬු වෙනවා අන්න ඇතුලේ තියෙන වතුර ඕජස් ගලාගෙන එළියට එනවා. හ්ම්. දැන් ගඳ කොහොමද? හ්ම්. ටිකක් කියලා යන්න පණුවොත් එනවා. කොහෙද හිටියෝ පණුව ටික? පණුව ටික කොහෙද හිටියේ මෙච්චර කල්? එළියේද හිටියේ? ඇතුලේ. එහෙනම් පේනද මේ කය කියන්නේ තව සත්ත්ව කොට්ටාසයකට රස ආහාරයක්. එහෙනම් මේ කය ඇතුළේ ජීවත් වෙන කට්ටියව දැක්කද උඹ? මම කියලා මෙච්චර කල් ගාලා ක්‍රීම් ගාලා පවුඩර් දාලා සෙන්ට් ගාලා ඇඳුම් අන්දලා හැඩ කරපු එකේ ඇත්ත දකින්න නේද දැන්? හ්ම්. එහෙනම් හොඳට බලන්න. එහෙනම් බලන්න. එහෙනම් මේ කයේ ස්වභාවයම මොකද තියෙන්නේ දුකක්මයි ජරා මරණයක්මයි. මේ කයේ ස්වභාවයේ ජරාවට මරණයට පත් වෙන එක කොයි වෙලාවෙද වෙන්නේ? කොයි වෙලාවෙද වෙන්නේ? මේ මොහොතින් මොහොත මේ වෙනව නේද මොහොතක් මහත්තයා පාසා. එහෙනම් බලන්න ජරා මරණ කියන්නේ දුකක්. එහෙනම් බලන්න ඔබ දුකක ඉඳලා එන ඔබේ කයේ ස්වභාවයම දුකක්මයි. ආයි බලන්නම දෙයක් නැහැ. හොඳට බලන්න. ඔබ දුකේ ඉඳලා ලං කරගත්ත නේද මහත්තයා දරුවෝ ටිකක් කියලා. ඔය ඔක්කොගේම ස්වභාවය කොහොමද? ඒ විදිහමයි. එන මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන්ගේ ස්වභාවය කොහොමද? ඒ වගේමයි. කේක් කෑල්ල කියන්නේ ද්‍රව්‍යයක් නේද? වස්තුවක්. එහෙනම් මේ ඒකේ ස්වභාවය කොහොමද? ඒකත් ජරා මරණ වලට අයිති. එහෙනම් බලන්න මේ මේ ලෝකයේ තියෙන සියලුම සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරෙම ස්වභාවය කොහොමද? ඒ සේරම ජරා මරණ වලට අයිති. මොහොතක් මොහොතක් පාසා මින් ඒවා වෙනවනේ ජරාවට මරණයටපත් වෙනවනේ. ඉතින් බලන්නකො එතකොට ওই ඕකනේ ලෝකය කියන්නේ ලෝකය කියලා හම් වෙන්නේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතර. හරිද? එතකොට බලන්නකෝ. ඔය ඔක්කොම ජරා මරණයටපත් වෙනවනේ. ඒ ඔක්කොගේම ස්වභාවය මොකද්ද? දුක නේද? ඔව්. එහෙනම් දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා කියව එක හරි නේද? හ්ම්. මේ ලෝකේම දුකම තමයි පවතින්නේ කියලා. හරි නේද? හරි. ආ දැන් ඔබට තේරෙනවද මේකේ පතන්න ප්‍රාර්ථනා කරන්න එක මොහොතක් ඉන්න පුළුවන් තැනක්ද මේක? එක සැප ඒ කියන්නේ එක ෂණයක සැපයක් තියෙන බුදු පියාණන් වහන්සේට දේශනා කරන්න පුළුවන්ද දුක්ඛ ලෝකෝ පටිච්චිතා කියලා? බැහැ. එහෙනම් ඔබ සැපයි කියලා අල්ලන් යන තැනම ඔබ ඔබ ඔබ රැවටිලාම නේද? ඔව්. එහෙනම් සැපයි කියන තැන තියෙන්නේ මොකද? දුකක්ම නේද? දුකක්මයි. ඒ කියන්නේ ද්‍රව්‍යයක් ද්‍රව්‍ය වස්තුවක් වෙන්න පුළුවන් කෙනෙක් පුද්ගලෙක් වෙන්න පුළුවන්. මොකද්ද ඔබ සැපයි කියලා අල්ලන් යන තැන තියෙන්නේ? දුකක්මයි. දුක. එහෙනම් සැප දුකක් හැටියට දකින්න. දුක කොහොමද දුකක්? දැන් නේද? දුක කොහොමද දුක? දැන් අපි හිතමු අත පිච්චිලා තියෙනවා. විච්චිලා තියෙන එකට තව උණුතුරු ටිකක් දැම්මුත් එහෙම. දැන් මේක අල්ලන අල්ලන වාරයක් පාසාම. තව දුක දුකම තමයි. බෙහෙත් දාන වාරයක් වාරවත් දුකක්ම තමයි තියෙන්නේ. කකුලක පට්ටක් ගැනිලා තියෙනවා. කකුල තියෙන තියෙන වාරයක් පාසාම ඇතුළට යනවා අරක තව ටිකක් ඇතුළට. දැන් එන්න එන්න වෙන දුකෙත් අනවන දුක දුක කියන එක දුකක්ම තමයි. හුලක් හැටියට දකින්න. ආන්න බලන්න අදුක්කම සුඛ. අදුක්කම සුඛ කියන්නේ උපේක්ෂාව. උපේක්ෂාවේ ඉන්න නිසා තමයි උපේක්ෂාවේ ඉන්නවා කියන්නේ අපි ඉන්නේ දුකේමයි. ඇයි දැන් ඔබට පෙන්වන්නේ දුක්ඛ ලෝකෝ පටිච්චිතා කියලා. එහෙනම් බලන්න සැපත් නැහැ දුකත් නැහැ කියලා ඉන්න තැන මොකද්ද? ඒකත් දුකම තමයි. ඕන බලන්න. එහෙනම් බලන්න ඒ දුකේ ඉන්න නිසා නේද සැපයි කියලා ඕන වෙන්නේ. ඔව්. එතකොට බලන්න සැපයි කියලා ඕන වෙලා යන තැනකට ගිහිල්ලා තියෙන්නේ තයි දුකක් හොයාගෙන නේද? දුකක්. ඇයි ඇයි කෙනෙක් කෙනෙක් හොයාගෙන යනනම් ඒ කෙනාට දුකක්මයි. දෙයක් හොයාගෙන යනනම් එතන පවතින්නේ දුකක්ම නේද? එතකොට බලන්න අපි සැපක් කියලා අල්ලන් යන හැම තැනකම අපි අල්ලන් ගිහිල්ලා තියෙන රැවටිලා නේද සැපයි කියලා. රැවටිලා රැවටීම. එහෙනම් රැවටීමම දුකක් නේද? ඒක තමයි මුලාව කියලා කිව්වේ. එහෙනම් ඔබට මම මේ හැම පැත්තකින්ම පෙන්වුවේ අපි අහුවෙනවා මේ රාගයේ පැත්තෙන්. අපි ඇලෙන පැත්තෙන් අහුවෙන. එහෙනම් දැන් බලන්න අපිට ඇලෙන්න කිසි දෙයක් තියනවද මේ ලෝකේ? නෑ ඇලෙන්න දේවල් නෑ. ආන්න බලන්න. දැන් එහෙනම් බලන්න ඔබට මම ඉස්සල්ලත් පෙන්නුවා ඇලීම්, ගැටීම්, රැවටීම් මේ මේ මුලාව කියන තුනම තියෙන්නේ කොහෙද? මේ සිත තුළමයි ගොඩ නැගෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. එහෙනම් ඔබ මෙච්චර කල් බාහිරේ හොඳ දේවල්, හොඳ අය ඉන්නවා, හොඳ දේවල් තියෙනවා, ප්‍රිය ප්‍රියය ඉන්නවා, ප්‍රිය දේවල් තියෙනවා කියලා අල්ලගත් ඔක්කොම. සැප දේවල් තියෙනවා, දුක දේවල් තියෙනවා කියලා මේ ඔක්කොටම ඇලිලා ගැටිලා ගිය දේවල් ඔක්කොම රැවටීමක් නේද? පට්ටම රැවටීමක් නේද? කවුද රැවටීම කරේ? ඔය හිත නේද? හිත, හිත. ආ එහෙනම් දැන් ඔබ හිත අවබෝධ කරා නේද? ඔව්. තවදුරටත් ඒක මම කියලා ගන්න පුළුවන්ද? බැහැ. මම කියලා ගන්න දෙයක් නැහැ. අන්න දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ඥානං. අයං උච්චති සම්මා දිට්ඨි. අයං උච්චති විද්‍යා. අන්න දැක්කද? එහෙනම් හොඳයි. එහෙනම් මම හිතනවා ඔබතුමියට අවශ්‍ය කරන කාරණාව සිද්ධ වුණා. අනේ ඔව් මහත්තයා සාදු සාදු මට හොඳටම වැටහුණා මම දැන් ඒ විදිහට තමයි ඊට පස්සේ දැන් අරමුණ ආවහම මොකක් හරි අරමුණක් ආවහම මට ওই විදිහට බලලා ඒක මේව කරගත්ත හැකි අන්න ඔබ හිතන්න ඔබ බය වෙනවා කියලා මොකකට හරි ඔබ ඔබ ඔබට සැකයක් තියෙනවා කියලා සැකයක් ආවේ හැටි බලන්න ආ කාටද මේ සැකය ආවේ ආ මේ වෙලාවේ මෝහයට නේද අහු වෙලා තියෙන්නේ මෝහ සම්පස්සයක් වෙලා නේද අන්න දකින්නකොටම අන්න ඔතනින් ඕක ඉවරයි. ඔන්න ඔබ ගැටින්න යනවා දෙයකට. ගැටින්න යනකොට බලන්න කවුද ගැටින්නේ? මොකකටද ගැටින්නේ? අන්න ආව නේද දේශ සම්පස්සයක්. මේ වෙලාවේ දේශ සම්පස්සයක් නේද වෙලා තියෙන්නේ. අන්න දකින්න ඔතන ඉවරයි. ඔබ ඇලෙන්න යනවා යමකට. ඇලෙන්න යනකොටම ඔබ දකින්න ආ රාග සම්පස්සයක් නේද ආවේ. කොහෙවත් කොහෙන්ද ආවේ? අන්න දකින්න දැක්කද? ආ අන්න දැක්කා. හොඳයි එහෙමනම්. එහෙනම් ඔබතුමියට අවශ්‍ය අනේ තේරුවන් සරණයි ආත්මය. ආ හොඳයි. වැඩි දුර යන්න එපා. ඔතනම තියනවා සියල්ලම. කොහෙවත් යන්න එපා. හරිනේ. නුවණින් ඔබ ඔබවම දකින්න. දැන් බලන්න ඔබට දකින්න තියෙන්නේ කාවද? ඔබවම නේද? මාවම. ඔව්. වෙන කොහෙවත් දකින්න එපා. අන්න එයාට තමයි එයා තමයි බුදුන් සරණ යන කෙනා. එයාට තමයි බුද්ධ පහළ වෙන කෙනා. තමන් තමන්ට තමන්මයි සරණ. අත්තහයි අත්තනෝනාතෝ කොයිනාතෝ පරෝසියා කිව්වේ ඒකයි. තේරුණාද? හ්ම්. හ්ම් තේරුණා. තමන්ගේ සරණ තමන්මයි. වෙන කවුරුවත් නෙමෙයි. <laughs> තමන්ට තමන් මිස කිසි කෙනෙක් සරණ නැහැ. හොඳයි එහෙනම් ඔබ ඔබේ සරණ යන්න. ඔබට බුදුන් හම්බ වෙයි. එහෙමයි අනේ අනේ තෙරුවන් සරණයි මහත්තයා ඔබතුමාට පින් සිද්ධ වෙන මෙච්චර හොඳට පැහැදිලි කරලා දුන්නට මම මොන හරි ගැටලුවක් තිබ්බොත් ඔබතුමාට ආයෙත් කතා කරන්න. හොඳයි තෙරුවන් සරණයි අප්‍රමාණ පුණ්‍ය. හරි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. හොඳයි අපි අමිතනෝනට මොනවද තියෙන්නේ? <laughs> තෙරුවන් තෙරුවන් සරණයි මහත්මයා පළමුවෙන්ම ඔබතුමාටත් මේ ප්‍රශ්න අහපු මේ ඒ නෝනා මහත්මියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මට තිබ්බ ප්‍රශ්න වලින් ගොඩාක් විසඳුණා වගේ. මේ එතකොට මහත්මයා ඇහෙනවද මහත්මයා? ඇහෙන ඇහෙන හොඳට ඇහෙනවා. ඔව් එතකොට මහත්මයා මට තේරුම් ගිය එක දෙයක් තමයි මම කියන කෙනා ඒ කියන්නේ මේ දැන් සිතමනේ මම එතකොට මේ එක මොහොතක් එකට ඉන්න එකක් නේද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් මෙච්චර කාලයක් මේ ජීවත් වුණා කියලා ඇවිල්ලා තියෙන සිත් ගොඩ පරිහරණය කරගෙන හිතෙන් හිතට පැන පැන ඇවිල්ලා නේද තියෙන්නේ. හරියටම එච්චරයි වෙලා තියෙන්නේ. ඔන්න බලන්න මැරෙනකොට කය ගියේ නෑ නේද? විඥාන ශක්තියක් විතරයි නේද ගියේ. හිතනේ ගියේ. අන්න බලන්න. ඒකනේ. ඒ කියන්නේ නාම ධර්ම ටිකක් විතරයි නේද එතන තියෙන්නේ. ඒ කියන්නේ සිත් ස්වභාවයක් විතරයි. ඊට පස්සේ නේද කයක් හදාගත්තේ. කයක් ඔය ගැළපෙන කයක් හදාගත්තනේ. ආන්න දැක්කද? ඒක තමයි වැඩි. ඒක තමයි. එහෙනම් මේ බලන්න හැම මොහොතකම තියෙන සිතක නිරෝධයක් විතරයි. සිතක ඒක තමයි මහත්මයා. එතකොට දැන් ඒ කියන්නේ මම සසරක් ඇවිල්ලත් නැහැ මේ හිතෙන් හදාගෙන සසරක් තියනවා කියලා මවාගෙන හිටියට මේ එහෙම යන තැනකුත් නැහැ මේ එක තැනක ඉන්නවා වගේ නේ දැනෙන්නේ. ඒක තමයි ඇත්තටම මේ මොහොතේ ඉන්න කෙනා නෙමෙයි ඊගා මොහොතේ එතකොට බලන්න ඔව් ඒක තමයි ඒක තමයි ඥානයට අහු වෙන්නේ නමුත් ඕතන නෙමෙයිනේ අපි හිටියේ ඉපදිච්ච කෙනෙක් ඉන්නවා මැරෙන කෙනෙක් ඉන්නවා දිගින් දිගටම අද ඉන්න කෙනෙක් හිටත් කෙනෙක් ඉන්නවා දි අවුරුදු 50ක් වයසට ගිය කෙනෙක් ඉන්නවා කොහොමනේ අපි ආවේ එහෙමයි ඒකනේ අවිද්‍යාපත්‍ය සංඛාරාදී අපි දන්නේ නැහැ මේ සිද්ධිය බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙන්නේ ඔහොම දෙයක් නෙමෙයි උතන වෙන්නේ කියලා. අන්න බලන්න. ඔව් ඒකනේ මහා මුලාවක තමයි මහත්මිය ඉඳලා තියෙන්නේ. ඇත්තටම මේ මං ඔව් ඉතින් මහත්මයා ඇත්තටම මම මේ ගොඩාක්ම බණ يعني බණ අහලා තියෙනවා විවිධ නමුත් ඔබතුමාගේ මේ ධර්ම සාකච්ඡා වලින් ගොඩාක් දේවල් වටහා ගත්තා මට මේ එක තැනක් තියෙනවා මේ පැහැදිලිව තේරුම් ගන්න බැරි කියන්න එතන අහන්න පුළුවන්ද අහන්න ඔක්කොම අහන්න ඔව් මෙහෙමයි මහත්මයා දැන් මම ඉන්නවා කියලා ජීවත් වෙනවා කියලා දැනෙන්නේ මේ පෙනීමක් ඇසීමක් දැනීමක් දැන ගැනීමක් නිසානේ අන්න හරි ඒ ඒ මොහොතට මේ එතකොට දැන් යමක් පෙනුනහම ඇහැයි ඒ වර්ණ සටහනේ කියන්නේ චක්කු කියන්නේ මොකද ඇහි ප්‍රසාදේ වැටෙන ප්‍රතිබිම්බයයි ඇතුලෙන් මේ දැනගැනි දැනීමක් නෙවෙන්නේ මහත්මිය ආයතන ඒකට මේ චක්කු විඥානය කියලා නම දාලා තිබ්බට ඒකත් එතනම නිරුද්ධ වෙන ධර්මතාවයක් නේ මහත්මය. එතකොට එතන ඔව් එතකොට මහත්මයා එතනින් පස්සේනේ ඒ කියන්නේ පෙරපසු නොවි අර කෙලෙස් ටික හැදෙන්නේ එතනින් එහාට හැදෙන චිත්‍රපටිය අන්න හරි ඔව් එතකොට දැන් අතන මේ දැනි දැනීම දැනගන්න හිත ඒ කියන්නේ පෙනීම කියන ස්වභාවය නිරුද්ධ වුණා නම් එතනින් එහාට අනිත් ටික හැදෙන්න පුළුවන්ද එහෙම වෙනවද ඒක ඒක වෙන්න බෑ ඒ වෙන්නේ නැති හේතුව ඒක ඒක තමයි පින්ති ආනාන්තර පත්‍ය පටිච්චසමුප්පාදී ක්‍රියාත්මක වෙනවා මොකක්ද අනන්තරපත්‍ය පටිසමුපාදේ ක්‍රියාත්මක වෙනකොට ඒක ඔබ කරන දෙයක් නෙමෙයිනේ. ඒක තමයි සිද්ධිය. එහෙනම් මේක ඔබ කරන දෙයක් නෙමෙයිනේ. ඒක ක්‍රියාත්මක වෙනකොට වෙන්නේ මොකද? චක්කු විඥානේ හට ගන්නකොට මන ආයතනේ හටගෙන ඉවරයි. මේක මනෙන් ගන්න ඔටක් ගාලා. අතන නතර වෙන්න එතන නතර වෙන්න බෑ. නතර වෙන්න බෑ. ඒකට එතනනේ අර අපි දැන් අපිට සංසාරගතව හරි තියෙන මේ කෙලෙස් හින්දානේ නේද එහෙම ගතිය ස්වභාවයක් ඕ ඒක ඒක තමයි මේ ලූ මේ මේ ලෝකේ තියෙන ස්වභාවය තමයි ඔය තියෙන්නේ ඕ මහත්මයා එතකොට දැන් එතකොට මේ කියන්න මහත්මයා මේ ලෝකේ පවතින ස්වභාවය ඕක තමයි අවබෝධ කරගන්න ඕනේ ඕක අවබෝධ කරගන්නවා මිසක් ඕක නැති කරන්න බෑ ඕක රහතන් වහන්සේටත් එක්ක වෙනවා ඊට පස්සේ රහතන් වහන්සේ ඕක ඕක එයා නොකරගෙන එයා ඕක ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරනවා. එච්චරයි වෙන්නේ. ඒතර රාගදේශ මොහය දෙන්නේ නැහැ එතකොට. ඒක තමයි මහත්මයා දැන් ඊතර ඒ වෙන මේ ක්‍රියාවලිය මේකයි මේක මහා බොරුවක් කියන එක හොඳටම වැටහෙනවා. මේ ඉතින් එතකොට දැන් මේ ඒක මේ දැන් මොකක් හරි දකිනකොට ෂණිකවම අඳුනා ගැනීමක් වෙනවනේ. ඔව්. වෙනවා. එතකොට ඔද ඉතින් එතන ඒකෙන් කොහොමද මේ මිදෙන්නේ කියන එක තමයි මේ ඒ ඒ ඒ ඒ වෙන ක්‍රියාව අවබෝධ කරගෙන ඒ ඔබද කියලා බලනවා. ඒ ඔබද. ඔව් ඒක පැහැදිලි දැන් එතන මම නෑනේ එතන මමත් නෑ මේ එතන අර මේ හේතු නිසා සැකසෙන දෙයක් නෙවෙන්නේ අන්න හරි හේතු නිසා සැකසෙන දේ ඔබට නතර කරන්න බෑ ඒක අවබෝධ කරගෙන ඒක පරිහරණය කරන එක තමයි ක්‍රියාසිත පරිහරණය කියන්නේ ඒක තමයි රහතන් වහන්සේත් බුදු පියාණන් වහන්සේත් කරන්නේ මේ කය ඔව් ඔව් ඔව් මහත්මයා එතකොට දැන් අර දැන් පෙනීම කියන එකම ගත්තොත් එහෙම මේ පෙනීම කියලා අර ඒ මේ දැනුණ ස්වභාවයේ තියෙනවනේ ගතිය ඒ ගතිය හේතුවක් වෙලා නේද ඔය මේ ඔය වේදනාස්කන්ධ රූපස්කන්ධ කියලා ඔය යන ටික හැදෙන්නේ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ඵලයක් විදිහට විද්‍යාමාන වෙන්නේ අර හේතු ටික දැන් දැන් ඔබ ඔබ ඔහොම හැදෙනවා කියලා දැනගෙන තින්නේ කොහොමද ඒකත් මේ හිතෙන්මනේ ඒක තමයි ඒ කියන්නේ- ඇහක් එතකොට ඇහක් තියනවා කියලා ඇහක මෙහෙම දෙයක් ඇහැට රූප වැටෙනවා කියලා දැනගෙන තින්නේ කොහොමද? ඒත් හිතෙන්ම හදාගත්ත දෙයක් ආ, ඉතින් ඒක තමයි. ඒ විදිහට දැනගෙනම ඒකෙන් මිදෙන මගක් මේක. හරි? ඒ ඔව්. කියන්නේ ඒකෙන් මිදෙනවා ඔව්. කියලා කියන්නේ ඒක ඔබට නවත්තන්න බෑ. ඔක දැනගත්තා කියලා. ඔව් එහෙම ඔව් ඒ නවතින්න ක්‍රියාවලිය වෙනවම ඒ ක්‍රියාවලිය වෙනවා. හැබැයි ওই ක්‍රියාවලිය ওই විදිහට නෙමෙයි එතකොට වෙන්නේ. අන්න ඒකයි වෙනස තියෙන්නේ. ඔය අවබෝධයටපත් වුණාට පස්සේ ඕක ওই විදිහට නෙමෙයි පරිහරණය වෙන්නේ. ඒ කියන්නේ ওই ක්‍රියාවලිය විපාකයට ඔබට ඇහැට රූප ගැටෙනවා. හැබැයි ඒ ඇහැ මොකද්ද කියන එක ඔබ දැකලා නැහැ කවදාවත්. ඔව් ඔබ ඒක හිතන් ඉන්න එකක් තියෙන්නේ. මේ ඇහැ ඇහැකට මෙහෙම ගැටෙනවා කියලා. ගැටෙන රූප ඔව්, ඒ රූප ද- ගැටෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඔබට මම ඉස්සල්ලත් අර නෝනට මම පෙන්නුපු එකේ පෙන්න ඔබ දැන් ඔබ අහන් හිටියනම් ඔබට තේරෙන්නේ නැති. ඔබ හිතින් පිටට ගිහිල්ලා තියනවද කවදාවත්? හිතෙන් හිතට ගිහින් නැහැ. ඒ ෂණේම එතන අර මේ හටගන්නව නිරුද්ධ වීමක් වගේනේ තියෙන්නේ. නෑ නෑ දැන් අපිට මේ දැන් මේ අහු වෙනවනේ. දැන් හටගන්නවා නිරුද්ධ වෙනවා කියන එකත් ওই විදිහට හිතන එකක් විතරයි. ඒ කියන්නේ දැන් ඔබට මේ දිග මේ බලන් ඉන්නකොට ඔක්කොම පේනවනේ දිගින් දිගටම. ඒක දැන් මේ ඔබට ඇහෙනවනේ දිගින් දිගටම. මේ දිගින් දිගටම ඇහෙනවනේ. එතකොට බලන්න මේ වචනයක් වචනයක් ගානේ නිරෝධ වෙවි නිරෝධ වෙවි ඔබට පණවිඩිය ඇහෙනවා. දිගින් දිගටම. එක දිගට තියනවා වගේ. එකදියට තියෙනවා වගේ ඒ පේන තැනත් එහෙමයි ඒක මේ වේගයක් එක්ක අපේ තියෙන කෙලෙස් එක්ක සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපේ කෙලෙස් නිසායි මේක මේ ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙන නිසායි අපිට මේක එක දිගටම තියෙනවා වගේ තේරෙනවා. හැබැයි ඒක ප්‍රඥා ඕක ඇහෙන්නේ මේ දකින්නේ ඕක ප්‍රඥාවෙන් අපි දකිනවා. හැබැයි මෙතන වෙන්නේ මෙහෙම දෙයක් කියලා. ඒක දැනගෙන තියෙන්නේ මොකෙන්ද? විඥාණයෙන් මේ දැනගෙන තියෙන්නේ අර විදියට. විඥාණයෙන්ම තමයි. ආ විඥාණයෙන් ඕක දැනගෙන ඔතන අවබෝධයක් වෙන්නේ. ඒ අවබෝධය තුළ ওই සිද්ධියම සිද්ධ වෙනවා. හැබැයි ඒක එතන ඉඳලා පරිහරණය වෙන්නේ වෙනස් විදියකට. ඒක පරිහරණය ඒ විදියට පරිහරණය වෙනකොට ඇතුලාන්තී ඉඳන්ම සියල්ලම වෙනස් වෙනවා. ඒක හිතන එකක් නෙමෙයි ඒක වෙනවා. ඒක වෙන සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් පැලේකට වතුර දාන්නෙත් නැතුව පොර දාන්නෙත් නැතුව ඔහි තියෙන්න අරිනවා. මොකද මොකක් වෙයිද? ටික කාලයක් යනකොට ඒක මැරලා යනවනේ කියන්නේ පළවෙන්නේ ඒක ආයි නැවත ඒක gedi හට ගන්න නැති වෙන විදිහට මැරිලා යනවා නේ ආ දැන් ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ ඒ කියන්නේ දැන් මේ ඇහැ ඇහැ රූප චක්කු විඥානය කියන තැන පෙනීම කියන එක හටගත්තා. ඒක එතන දැනගත්ත දෙයක් නෑ. නමුත් ඒ එකම ඒක හටගන්නකොටම මන ආයතනේ හටගෙන තියෙන්නේ. එතකොට මනට මේකෙන් ස්පර්ශය යනවාමයි. ස්පර්ශ වෙනවාමයි. ඒ ස්පර්ශය වෙලා මන තුල මේ ගොඩ නැගිනවා. මේක නවත්තන්න බෑ ඔබට. එහෙනම් ඒ ගොඩ නැගෙන එක වෙන කතාවක්. ඇහැ රූප චක්කු විඤ්ඤාණය ගැටෙන තැන වෙන එකක්. අන්න ඒක ඒකෙන් තැන් දෙකක් දෙකක් නේ. හරි. එතකොට එහෙනම් බලන්න. අන්න ඔබ ඇහි නිරෝධය දකිනවා. ඒ කියන්නේ ඇත්තටම මස් ඇහක් තියෙනවා නම් මස් ඇහැට කවදාවත් දෙයක් හම්බ වෙලා නැහැ කියලා අවබෝධ කරගන්නවා. කන ඒක කොහොමද වෙලා නැහැ. ඔව් ඒක පැහැදිලි. ඒක ඇහැ කන නාසය දිව කය එහෙනම් ඇහැ කන නාසය දිව කය කියලා තියෙනවා නම් ඒකට කවදාකවත් ලෝකයක් හම්බ වෙලා නැහැ හිස් ගෙවල් පහක්ම නම් ඒකේ මනසක් හටගෙන නැත්තම් අන්න බලන්න ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හයම හිස් ගෙවල් හයක් කියන ප්‍රත්‍යක්ෂයක් වෙන. හැබැයි ඒක ඔබට කවදාකවත් හම්බ වෙලා තියෙනවද? අන්න ඒක තමයි අසංකතය. එහෙනම් ඒ ඒ කතන්දරේ පැත්තකින් තිබ්බා. එහෙනම් මේක මොකද්ද? මේක තමයි සංකතය. මේ සංකතය කියන්නේ මේක තමයි හේතුඵල ක්‍රියාවලිය. ඒක කරන්නෙක් කරවන්නෙක් නෙවෙයි. ඒක කරන්නේ කරවන්නේ කරනවා නෙමෙයි ඒක හේතු හේතුඵලව සිදුවෙන ක්‍රියාවලියක් නිසා කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි කියලා අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගත්තාම එතකොට ඔබ ඉන්නවා කියලා දැනෙන්නේ ওই හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙනකොටනේ. හිතක් හට ගන්නකොටයි ඔබ ඉන්නවා කියලා දැනෙන්නේ. නැත්නම් ඔබ ඔබ ඉන්නවා කියලා දැනෙනවද නැත්තම්? දැන් ඔබ සිහිය නැති කරොත් ඔබ ඉන්නවා කියලා දැනෙනවද? නෑ, දන්නේ නෑ. ඔබ තදින්දක් ගියාම ඔබ ඉන්නවා කියලා දැනෙනවද? දැනෙන්නේ නෑනේ කොහොම සිහිය නැති කරපුවම අන්න එතකොට ඒ කියන්නේ ඒ මොහොතේ මන ආයතනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ සකස් වෙන්නේ නැහැ ඒ වෙල සකස් වෙන්නේ අන්න බලන්න එතකොට එහෙනම් මන හට ගන්නකොට තමයි මේ පංචායතන මන ආයතනය ක්‍රියාත්මක වෙන්නේ අන්න ක්‍රියාත්මක වෙනකොට තමයි ඔබ ඉන්නවා කියලා දැනෙන්නේ පෙනෙනකොට දැනෙනවා දැනෙන ඇහෙනකොට දැනෙනවා එතකොට බලන්න ඒ දැනෙන මම ඉන්නවා කියලා දැනෙන්නේ හිත නේද හිතක් හටගන්නකොට එතකොට හිත නේද මම කියලා අරන් තියෙන්නේ ඔව් ඒ හිතම තමයි මම මේ ඒ හටගන්න ස්වභාවයට ඉති අර හිත කියලා නමකුත් දාලා නේද ඒක ඇති වෙන දෙයට ඒකට කියන්නේ හිත තමයි ඒ හිතගන්න ඒ හටගන්න ස්වභාවය තමයි හිත හිතක් හටගන්නවා හිතක් හටගන්නවා කියලා කියන්නේ ඉතින් ඒකට කියන නමක් තියෙන්නේ නේ මොකක් හරි ඒකට කියනවා හිතක් හටගත්තා කියලා ඒ හිතක් හටගත්තා කියනකොට මොකද්ද වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් අටගෙන තියෙනවා ඔව් ඒ හටගන්නකොටම තමයි මම කියලා ඉන්නේ මම ඉන්නේ එතන. එතකොට හිත තමයි මෙච්චර කල් හිතන් හිටියේ කවුද? මම කියලා. මම කියලා. ඒක නේද මහත්මයා ඔය පංච උපාදානස්කන්ධය කියලාත් ඔය කියන්නේ. අන්න හරි. පංච උපාදානස්කන්ධය කියන්නේ ඒකමයි. එතකොට බලන්න පංච උපාදානස්කන්ධයක් හටගන්නේ හේතුඵලව. හේතු නිසා සකස් වෙන එකක්. ඕක ධර්මයේ දැනගන්නකොට අන්න අපි දැනගන්නවා. එහෙනම් මේ මොහොතක් පාසා හිතක් හටගන්නවා කියන්නේ හේතුඵලව හටගන්න ක්‍රියාවලියක් කියලා. ඒක මම කියලා ගන්න පුළුවන්ද දැන්? ඒක තමයි මම අර රෝණගෙන් කිව්වේ. දිගින් දිගටම දිගින් දිගටම එක එක විදිහට ඇහුවේ. එතකොට ඒක මම කියලා ගන්න බෑනේ. ඒක ගන්න බෑ. අන්න ඒක මම කියලා ගන්න බෑ. හැබැයි මේ ක්‍රියාවලිය නවත්තන්න පුළුවන්. නවත්තන්නත් බෑ. නවත්තන්නත් බෑ. අන්නේ ඒ ඒ අවබෝධය ආවම ඔබ ඉන්නේ ඒක ගන්න බැරි නම් ඒ හටගත්ත හිතත් එක්ක ඔබ ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, රැවටෙන්නෙත් නෑ. ඔව් මහත්මයා දැන් ඉතින් ඒ හටගන්න එතනදී ඒ වෙන මේ ඒ දේනේ මේ කියන්නේ ඒ හිතම තමයි මේ එළියෙන් ඇහෙන්නේ දකින්නේ දැනෙන්නේ ඒ කියන්නේ ඒකේ ප්‍රතිබිම්බය තමයි කියන එක නම් පැහැදිලි ඔබතුමා දැන් අර එතුමියටත් විස්තර කළ දුන්නානේ ඒ ඒ හිත ඒ හිතම තමයි පේන දේ ඒ හිතම තමයි ඇහෙන දේ දෙකක් හටගන්නේ නැහැ හිත එකයි නේ හටගන්නේ එනවල ඒ හිතම තමයි දැනෙන දේ ඒ හිතම තමයි දැනගන්න දේ එතකොට බලන්න ඒක ඒක තීරෙන්නේ අවබෝධයක් තුළ එතකොට බලන්න ඔබ ඒ හිතේ නෑ අවබෝධය තුළදී ඔබට ওই විදිහට පේනකොට ඔබ ඒ හිත තුළ නෑ. ඒ හිතේ වෙන දේ ඔබ දකිනවා. ඒ දකින තැන තමයි ඔව් අවබෝධය. ඒකට තමයි සිහිය කියලා කියන්නේ. අන්න ආ බලන්න. අන්න එතකොට ඔබට කරන්න දෙයක් තියනවාද? ඔබට දකින්න තියෙන්නේ ඔච්චරයි. ඔබ එතකොට ඔය ඒ ඉන්නේ කියන්නේ අවබෝධය තුලමයි. වෙන මොකුත් ඔව් කරන්න යන්න එපා. ඕක ওই විදිහට ඔව් ඒක දකිනකොට දකිනකොට මොකද වෙන්නේ? ඔබ මෙච්චර කල් ඇතුළයි එළියයි කියලා දිව්වනේ එළියට. මේ හිත මම කරගෙන මට පේන රූප, මට ඇහෙන මට ඇහෙන ශබ්ද, මම ඉන්නවා, මම අන්න අරයා බනිනවා. ඒ කියන්නේ දෙන්නෙක් හැමතිස්සෙම හිටියා ওই ලෝකයේ තුල. අන්න ඔව් ඒ බලන්න. වුණාට ඒක දැන් ඒක ඔව් බොරුවක් ඔව් ඒක සකස් වෙන්නේ නැතුව යන ওই විදිහට. ඔබ හිතම ඔ- ඔබ දකින්න දකින්න දකින්න දකින්න මේක පට්ට බොරුවක් නේ කියලා මේ ඔබ අවබෝධයේ ඉන්න තාක්කල් ඔබ අරකට එක්ක ගැටෙන්නේ නැහැ. ඒ ඒ ඒ හැම මොහොතකම අවබෝධයේ ඉන්න තුල ඔබ ඉන්නේ Nirodhaය තුල ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඔව් මහත්මයා එතකොට දැන් ඒ කියන්නේ දැන් මේ පේන ඇහෙන දැනෙන හැමදේම දැන් මගේම හිතේ ප්‍රතිබිම්බය තමයි මේ විද්‍යාමාන වෙන්න පෙන්නුම් වෙන්නේ එතකොට ඒ කියන්නේ දැන් කවුරුත් කායකවත් එතකොට කතා කරන කෙනෙකුත් නැහැ නේද එහෙම බැලුවාම දැන් ඒ කියන්නේ මම මගෙත් එක්කම කතා කරගෙන ඒක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ ඒක තමයි. එතකොට කියන අර ඔක්කොම ඔබේ ලෝකේට ඉපදිච්ච ඒවා නේද? ඔක්කොමලා. ඔබේ ලෝකයේ ඉපදිච්ච උපාදාය රූප සෙට් එකක් නේද ඔක්කොම ටික. <laughs> බලන්නකෝ වැඩි. ඒක තමයි. මේ ඔක්කොම දේව දූතියෝ හැටියට ඇවිල්ලා ඔබට මේ ධර්මය කියලා දෙනවා නේද? බලන්න ඔබට ඔබ අඳුනගන්න. ඔබ මෙච්චර කල් ඔබේ ප්‍රතිබිම්බයත් එක්කමයි ඔබ මෙච්චර කල් ඇත්තටම තරහ වෙලා තියෙන්නේ, ඉඳලා තියෙන්නේ, ගාගෙන තියෙන්නේ, ඇලිලා තියෙන්නේ. ඔබට කටයුතු කරලා තියෙන්නේ එහෙම ඒ කියන්නේ මෝඩ වැඩක් කරලා තියෙන්නේ. ඒ ඒක තමයි තීරුම් ගන්න. ඒක තීරුම් ගත්තාම තමයි තව මොහොතක්වත් මේකේ නොඉඳ මෙතනින් නිදහස් වෙලා යන්න ඕනේ කියන එකෝ තේරෙන්නේ. <laughs> තේරුණාද? <laughs> ඒක නම් ඇත්ත මහත්මය දැන් මේ බනහනකොට ඒක හොඳටම තේරෙනවා. ඉතින් මේකේ කරන්න දෙයක්වත් නැහැ. මේ ගත යුත්තක් හිතා ගන්නත් බෑ ඉතින්. හැබැයි මෙහෙම කරන්නේ හිතා ගන්න පුළුවන්. හිතා ගන්න බෑ නෙමෙයි. ඒක තමයි ඥානය. හිතා ගන්න පුළුවන්. මොකක්ද හිතා ගන්න පුළුවන්? මේකෙන් පුළුවන් තරම් ඉක්මනට නිදහස් වෙලා යන්න ඕනේ කියලා. ඒ නිදහස් වෙලා යන්නේ කොහොමද? එහෙනම් මේ හැදෙන හැදෙන හිතක් හිතක් පිළිබඳව Taman දැක නුවණින් ඉන්න ඕනේ. ඕක තමයි සතර ඉද්ධිපාද කියලා පෙන්වන්නේ. ඈ ඒ ඒ එතකොට මොකද්ද මේ සතර ඉද්ධිපාද කියලා පෙන්වන්නේ ඡන්දචිත්ත වීරිය විමර්ශා කියලා මෙන්න මේ මෙන්න මේක ඔබට වැඩෙන්න ඕනේ. මොකද්ද? ඔබේ කැමැත්ත තියෙන්න ඕනේ මේ සංසාරයෙන් නිදහස් වෙන්න. අන්න ඡන්දය. එහෙම. ඒකට ඒකට සිත සකස් කරගන්න ඕනේ. අදිෂ්ඨානයකින්ම ඔබ මේක පරිහරණය කරන්න ඕනේ. මේකට අහු ඒ අදිෂ්ඨාන ඒ අදිෂ්ඨානෙ නම් තියෙනවා මහත්මයා ඒකයි මේ ඔබතුමාගෙන් වුණත් ඔබතුමාට පින් සිද්ධ වෙනවා මේක පැහැදිලි කරලා දෙනවට ඒකම තමයි ඕනි. තවත් නම් මේ භවගාමි ගමනක් ඕනිම නෑ. ඕනෙම නෑ. හරියටම හරි. එතකොට බලන්න ඒකට වීරිය එහෙනම් තියෙනවා දැන්. එහෙනම් මොකද්ද ඔබ දකින්න ඕනේ මේ හැදෙන හිත ගැන ඔබ හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕනේ අවබෝධයෙන් ඉන්න ඕනේ ඇලෙන්නේ ඇලෙන දෙයක් එනකොට ටක් ගාලා දකින්න ගැටෙන දෙයක් එනකොට ඕවයින්ම එන්නේ ඒක දකින්න රැවටෙන දෙයක් වෙනකොට ඒකෙන් දකින්න. ඒ කියන්නේ ඔබ බය වෙනවා නම් ඔබට තිගැස්මක් එනවා නම් සැකයක් එනවා නම් ඔබට මේ වෙලාවේ අසහනයකට ඔබපත් වෙනවා නම් විචිකිච්ඡාවක් එනවා නම් මේ ඔක්කොම ඔය ඔක්කොම ඇවිල්ලා මෝහය. ආන්න බලන්න. එතකොට ඔබ ඇලෙන දේවල් එනකොට ආ මේක හොඳයි මේක මේක හොඳයි ආ එයා හොඳයි මේක හොඳයි මේක ප්‍රියයි හරි ලස්සනයි ඒක ඔය විදිහට ඔබට එනවා නම් අන්න ඔබ දකින්න ඒවත් එක්ක ඇලිලා යනවා නම් ගැටෙනවා නම් ආ එයා මෙහෙම කිව්වා. දෙන්නම්කෝ මං එයාට. ඈ අන්න බලන්න. ආ එයා එහෙම කතා කරපු එක වැරදි. එයා එහෙම කරපු එක වැරදි. ඈ මේ විදිහට ඔබට එනවා නම් එක එක ගැටීම් වෙනවා නම් එක එක විදිහට අන්න ඒක දකින්න ඔබ තුලම. එතකොට ඔබ බලන්න මේක එහෙ කොහෙවත් විවිච්ච ගන්න නෙමෙයි. මේක මෙතනවනේ සකස් වෙන්නේ. එහෙ මේ හිතෙන්ම ඔව් හිතෙන්ම හදාගත්ත දේ තමයි නේද පරිහරණය කරන්න දඟලන්නේ. අන්න හරි. එතකොට බලන්න ඔබ දැන් බලන්න ඔබ මනසින් දැකපු දේව තමයි මනසිය තුලින් දකින්නේ. ඒකෝට බලන්න ඔබ ඔබ බලන්න තවදුරටත් මේක වර්ධනය කරනවා කොහොමද? අනේ එයාටත් මේක වැටහුණා. හැබැයි එයාටත් වැටහුණොත් කියලා දැන් ඔබ කාටද මේ වට කරලා දෙන්නේ? ඔබටම නේද? මටමයි. ඔබටමයි. ඔව්. ඒ කියන්නේ ඔබගිම ඔබගිම එක එක එක රූපයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සිතේ එක ස්වභාවයක් තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. තම ස්වභාවයක් ඊගාවෙක. එතකොට එන බලන්න ඔබ දැන් ඔබවම නේද මේ සුද්ධ කරන්නේ. දාගෙන. ඔව්. <laughs> ඒ කියන්නේ ඔබම බිය ඔබම ඔබම ඔබම සබන් ගාලා රෙදි මේ අර ඇඟ අතුල්ලන එකක් අරගෙන ඔබම අතුල්ල ගන්නවා. කුණු ටික අරින්න. දැන් තේරෙනවද මේ කිව්වද? ඔබම කැමැත්තෙන් මැෂින් මැෂින් එක ඇතුළට ගිහින් ඔබම හොද ගන්නවා. තේරුණාද? ඇතුලෙන් ඇතුලෙම පිරිසිදු වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ හිත හිතෙන් අන්නාර හිත හිතෙන් ඒකනේ අවිද්‍යාව හැදෙන්න හේතුව තමයි අසත්පුරුෂ සේවනය. කාගේ අසත්පුරුෂ සේවනයද? ඔය හිතේ. අන්න හිතේමනේ ඒ කියන්නේ කෙලස් ටික ඔව් ආන්න ඔය හිතේ තියෙන අසත්පුරුෂ භාවයම තමයි අවිද්‍යාවට හේතුව. එහෙනම් අසත්පුරුෂ භාවය දුරු වෙන්න දුරු වෙන්න තමයි සත්පුරුෂ භාවය ගොඩ නැගින්නේ. අන්න බලන්න. එහෙමයි. අන්න බලන්න සත්පුරුෂ භාවය ගොඩ නැගෙනකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. අන්න එතකොට තමයි බුද්ධ පහළ වෙන්නේ. දුක්ඛේ ඥානං වෙන්නේ. තේරුණාද? එහෙමයි. හොඳයි හොඳයි. ওই මේක විදි හොඳයි ඔබ ওই ඔව් විදිහටම විදර්ශනා කරන්න. ওই විදිහටම දිගින් දිගටම බලාගෙන බලාගෙන යන්න. මේ හැම දෙයක් ගැනම බලන්න. ඔය බලනකොට ඔබට ඔව් මේක තේරෙයි. හොඳට. තව දුරටත් ඒ තේරෙයි. කියන්නේ මේ හැම හැමතැනම මේ කියන්නේ සිතිවිලිම මේ සිතමයි කියන එක තමයි දකින්න ඕනේ. ඒකේ බොරුව දකින්න තමයි ඕනේ නේද මහත්මයා? අන්න හරි. ඒ කියන්නේ ওই බොරුව දකිනකොට ඔබ ওই සිත ඔබ කියලා ගන්න තැනින් සම්පූර්ණයෙන්ම ටික ටික ටික ටික මිදිලා යනවා. එතකොට මිද- මිදිලා යනකොට මොකද වෙන්නේ? අර ආයතන ওই හිතින් තමයි බලන්න සිත සිත මුල් වෙලා තමයි හිතන්නේ. සිත මුල් වෙලා තමයි කතා කරන්නේ. සිත මුල් වෙලා තමයි ක්‍රියා කරන්නේ. එතකොට බලන්න ඔව් එතකොට බලන්න සිත නිවෙනකොට සිත එන්න එන්න නිවෙනකොට සිත පිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? වචන පිරිසිදු වෙනවා. හිතන එක පිරිසිදු වෙනවා. ක්‍රියාව පිරිසිදු වෙනකොට ආයතන වලට මොකද වෙන්නේ? ආයතනත් ඒ විදිහට හැඩ ගැහෙන්න පටන් ගන්නවා. තේරුණාද? ඔව්. ආන්න බලන්න. ඇහැ ඕන විදිහට දුවන්න යන්නේ දුවන්න දෙන්නේ හිතෙන්. මනෙන් පාලනය වෙන්න ගන්නවා. අන්න බලන්න. එතකොට ඇහැ කන නාසය දිවකය මන කියන මේ ආයතන ටික හිතුමතේට දුවන්නේ නැහැ. ගාලා කඩාගත්තා වගේ. ආහන්න බල. අන්න එතකොට ඔබට ඔබට පේනවා හිත විවේක ගන්නවා කියලා. ඇහැ විවේක ගන්නවා. මහත්මයා ඔය කියන දේ නම් ඇත්ත තමයි. දැන් ඒ කියන්නේ දැන් ඉස්සර ඔය රූපවාහිනී බැලුවත් මොනවා එහෙම දැන් සින්දුය මෙව මොන හරි ඇහුවත් දැන් ඒ කියන්නේ ලොකුවට ඒව අහන් ඩුවමනාවක් නැහැ. ඒ හිතෙන්නෙම නැහැ. ගොඩක් දේවල් වලින් විවේකීව විවේකීව ඉන්නව තමයි බලන්නේ. අන්න ඒ ටීවී එකේ තියෙන කමටහන. දැන් බලන්න ටීවී එකේ වැටෙන දැන් අපි හිතමු ජනාධිපතිතුමා. දැන් ඔබට ගිහිල්ලා ජනාධිපතිතුමාට අනේ කතා කරන්න ඕනේ කියලා කතා කරන්න කිව්ව ටීවී එක ගාවට කියලා කතා කරන්න පුළුවන්. බෑනේ කොහොමද? තෙල් මිල වැඩි කරා අර ඇමති තෙල් ඇමතිතුමා ටොක්කක් අයින්න ඕනේ කියලා අයින්න පුළුවන්ද? බෑනේ මගේ හිතමනේ ඒක කියන්නේ. එතකොට හිතේ ඇදින රූපත් ওই ටීවී එකේ තියෙන ඒවා වගේ නේද? ඕ ඒකම තමයි. ඉතින් එතන ගණ්ඩ දෙයක් නෑ. බොරුවක් නේ. අන්න ඒකම දකින්න. ඒ විදිහටම දකින්න. එතකොට ඔතන ඔන්න ඔතනදී ඔබ දකිනවා මනෝ කයටමයි අහු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මනෝ මනෝ ලෝකෙටමයි අහු වෙලා තියෙන්නේ. ඒක නෑ ඇත්ත මහත්මයා ඒ කියන්නේ මේ මනසින්ම තමයි හැම දෙයක්ම නිර්මාණය වෙලා ඒක මේ ප්‍රතිබිම්බයක් විදියට ආපහු ඒකම බලනවා ඒකම පරිහරණය අන්න හරි එතකොට තමයි තමන්ගේ මනසම තමයි තමන්ගේ ස්වභාව දහම වෙන්නේ තමන් ඒ මානසික ස්වභාවයම තමයි තමන් ඊගවට අත්විඳින්නේ භෞතිකව අන්න බලන්න එතකොට ඔබ මේ දහම තුල යනකොට ඔබට ඒ විදිහට දහම ඇහෙන සබා දහම සකස් වෙනවා. ඒ වගේ අය හම්බ වෙනවා. ඒ වගේ තැන්වලට යනවා. ඒ වගේ ඔබට මේ බහු ඔක්කොම සකස් වෙනවා. ඇත්තටම එතකොට හිතම තමයි සකස් වෙන්නේ නිවි භෞතිකයේ හැටියට. ඔබට තේරෙනවද එහෙමයි මහත්මයා දැන් ගොඩක්ම පැහැදිලි වුණා. ආන්න ඒකයි. එතකොට බලන්න ඔබේ හිතමයි ඔබේ ස්වභාවය. වින එකක් නෙමෙයි අන්න දැක්කද ඉතකොට සබහාදහමක තමයි වෙන්නේ එහෙනම් ඔබට ඒ සබහාදහම අත්විඳින්න නම් ඔබ මොකද කරන්න ඕන ඔබේ හිතේ එතනට ගේන්න අන්න දැක්කද අන්න දැක්කද වෙන කොහේවත් එහෙනම් ඒක කරන්න පුළුවන් කාටද ඔබට විතරයි ඔබට සීන්නේ ඔබේ සරණ විතරමයි ඔව් ඒක මමම කරගන්න ඕනේ දෙයක් තමයි අන්න හරියට හරි දැක්කද දැක්කද දැක්කද හරිම සන්තෝෂයි. අන්න ඒකයි ඕ කිව්ව කතන්දරේ. එහෙමයි. ඇත්තටම ගොඩාක්ම පැහැදිලුණා මහත්මයා ඔබතුමාට බොහෝම ස්තුතියි පින් සිද්ධ වෙනවා මේ ඒ සාකච්ඡා අහනවා මම. තව ඉදිරියේදීත් මම මේ විදිහටම මේ විමර්ශනය කරගෙන යන්නම් එන එන අරමුණු. මේ දකින්න දේවල් මේ එහෙම ගැටලුවක් තිබ්බොත් ආපහු කතා කරන්නම් මහත්මයා මං වෙනුවෙන් කාලේ මිඩංගු කරාට ඔබතුමාට බෙහෙවින්ම පින් සිද්ධ වෙනවා ඔබතුමාටත් සත්‍ය අවබෝධම වේවා පිරිණිවීම යන්න ඕනි මහත්මයා හොඳයි ඔබට අවසාන වශයෙන් මම මෙන්න මේ විදිහට කියන්න ඔන්න බලන්න ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බයං ප්‍රේමතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කූතෝ බයං මොකද්ද ඒ කියන්නේ ප්‍රේමය නිසායි සෝකේ උපදින්නේ අන්න බලන්න ප්‍රේමය නිසායි බය හටගන්නේ ප්‍රේමයෙන් මිදුණු තැනැත්ත කෙනෙක් ඉන්නවා නම් අන්නයට ශෝකයක් නැහැ, බයක් නැහැ. හරිනේ? ඊට පස්සේ බලන්න තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. තණ්හාය විපමුද්දස්ස නැති සෝකෝ කෝපෝ බය. මොකද්ද ඔය කියන්නේ? තෘෂ්ණාව නිසාමයි සෝකේ උපදින්නේ. අන්න බලන්න. ඔකට අන්න බලන්න ඇත්තම කතාව ඈ. ඒතකොට තෘෂ්ණාව නිසාමයි බය හටගන්නේ. අන්න බලන්න. ඊට පස්සේ තෘෂ්ණාවෙන් මිදුණු කෙනෙක්ට සෝකයක් නැහැ, බයක් එනම් බලන්න ඔය දැන් මොන බලන ඔය මං කිව්වොත් ඒක. ඊගාට තව එකක් බලන්න ඔය කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බයං කාමතෝ විපමුක්තස්ස නත්ති සෝකෝ පෝතෝ බයං. ඒ කියන්නේ කාමය නිසාමයි සෝකී උපදින්නේ. මොන මොනවා කාමයේද? මේ වස්තු වලට තියෙන කාමය, මේ ක්ලේශ කාමය, මෙන්න මේවට තියෙන කාමය. එතකොට බලන්න ඒ නිසායි ඇහැ ඉපදින්නේ හැමතිස්සෙම. අන්න බලන්න. ඇහැ කන නාසය දිව කය. මන කියන ඒවා මේ මේ මේව හැමතිස්සෙම මේවෙන් ආස්වාදයක් ගන්න ඕනේ කියලා හිතින්නෙම ඔන්න ඔය කාමයේ කාමයට කැමති කාමයේ සැපයි කියලා හිතෙන තැන නිසා. මේන බලන්න කාමයන් ඒක ගන්න හැබැයි හැදිලා තින්නේ මොකද? තමන්ගේ හිතටම තමන් නැවතිලා. වෙන මොකුත් නැහැ. එතකොට බලන්නකො. එන බලන්න කාමයේ නිසා කාමයේ නිසාමයි ශෝකේ ඉපදෙන්නේ. එතකොට බලන්න කාමයේ නිසාමයි බය හටගන්නේ. ඇයි ඒව නැති වෙනකොට Tamanට මොකක්ද දැනෙන්නේ? බයක් දැනෙනවා. මේව නැති වෙයි කියලා. බයක් ආන්න බලන්න. එළමන කාමයේ මිදුණු කෙනෙක්ට ආන්න බලන්න ශෝකයකුත් නැහැ, බයක් නැහැ. තේරුණාද? එහෙනම් බලන්න ඔය ඔක්කොම හටගන්නේ කොයිද? අපේ තියෙන අනාවබෝධය නිසායි. මොකක්ද අනාවබෝධය? ආන මේ වෙන ක්‍රියාවලිය අපි දන්නේ නැහැ මොකක්ද කියලා. ආ ඒක නොදන්නකම ඔව් නොදන්නකමමයි මේ හැම දෙයකම මුල. අන්න ඒ නොදන්නකම තමයි අවිද්‍යාව. ඒ නොදන්නකම ඇති වෙලා තින්නේ ඇයි? අසත්පුරුෂ සේවනය නිසායි. මොකක්ද අසත්පුරුෂ සේවනය කියලා කියන්නේ? ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා කමයි. අන්න චතුරාර්ය. එහෙනම් චතුරාර්ය සත්‍ය දැනගත්ත තැන කවුද? සත්පුරුෂයා. ආන්න දැක්කද? චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ අන්න සත්පුරුෂයා ඉපදුණා. අන්න බුද්ධ පහළ වුණා. අන්න බුද්ධං සරණං ගච්ඡාමි. අන්න තමන්ගේ සේව සරණ තමන් සොයාගත්ත කෙනා. දැක්කද? එහෙමයි. අන්න යාට දැන් බුද්ධ මාර්ගය. හොඳයි එහෙමනම් ඔබතුමියට අප්‍රමාණ පුණ්‍ය කුසලයක් තවදුරටත් වීරිය වඩාගෙන මේ ගමන යන්න. ඔබේ ගමන ඒකාන්තයෙන්ම ඒ ආයුරින්ම පහන නිවන වගේ නිවිලම යා. දිනක. හොඳයි එහෙමනම් ඔබතුමියට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. හොඳයි තෙරුවන් සරණයි.